සුපත් වෙත්වා සාදු අනුමෝදාමි අනුමෝදිතබ්බං නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු වරහතු සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු වරහතු සම්මා සම්බුද්දස්සේ පුනච්ච පරං බික් පුනච්ච පරං මේගිය යායන් කතා අபிසල්ලේ කිතා චේතෝ විවරණ සප්පායාසෙය්‍යති දං අප්පිච්ච කතා සන්තුට්ටි කතා අසංසග්ග කතා විරියාරම්භ කතා තීටි ගෞරවනීය යෝගාචර මහා සංඝරත්නයේ අවසරයි අනිකුත් මේ උපාසක මහතුරු සම්බන්ධ කරන චාරිත්‍රාක් වශයෙන් අපි සෑම බ්‍රහස්පතින්දාමකම පැයක ධර්ම දේශනාවකට සම්බන්ධ වෙන සිරිතක් මේ නිසන්වනේ පවතිනවා අදත් අපේ බ්‍රහස්පතින්දා ධර්ම දේශනාව ආරේ ඉතින් අපි මේ එකම පිරිසක් නැවත නැවත හමු වෙන නිසා චාරිත්‍රාක් වශයෙන් කරන්නේ ධර්ම දේශනාව දේශනා මාලාවක් විදියට සූත්‍රයක් පදනම් කරන ශක්ති ප්‍රමාණින් ඒකට බැස ගන්න උත්සාහ කරන එකයි. ඉතින් මේ අනුව බලනකොට අපි මේ උදාන පාළියේ නැත්නම් ත්‍රිපිටකයේ සූත්‍ර පිටකයේ කුද්දකනිකාය සඳහන් උදාන පාළියේ තියෙන මේ ගිය සූත්‍රය තමයි අපි ඉදිරියෙන් තියාගත්තේ. එතනදී මේ ගිය ස්වාමීන් වහන්සේට බුදුරජාන් වහන්සේ හම්බ වෙලා උපස්ථායක වශයෙන් තත්ත්වයටපත් වෙලා ඒත් ඒ අවස්ථාවකදී ස්වාමීන් වහන්සේට මේ ගිය ස්වාමීන් වහන්සේට සාරුවචනසකින් බැහැරව යන්න හිතක් පහළ වෙනවා. බැහැරව ගිහිල්ලා විවේකීව බණ භාවනා කරලා සපයාගත්තේ නැති උපයාගත්තේ නැති මෝරවාගත්තේ නැති චේතෝ විමුක්තිය නැත්නම් මේ චිත්ත සමාධිය උපයා ගන්නට හිතක් පහළ වෙනවා. නමුත් ඒ ගමන සම්පූර්ණයෙන් අසාර්ථක වෙනවා. එළියට ගිහිලා ඒ මනාප තැනක හිටියට මොකද <clears throat> කවදාකවත් නැති විදියට මිත්‍යා විතර්ක කාම විතක්ක ව්‍යාපාද විතක්ක විහිංසා විතර්ක පහළ වෙලා ඒ තමන් අර ගීගේ අත අතහැරපු ඒ අබිනිෂ්ක්‍මන අදහසරත් අභියෝග වෙන මට්ටමට එනකොට தත්ත්වේ තේරුම් ගන්න නැවත සරුවච්චනාංශ ළඟට ඇවිල්ලා උන්වහන්සේට මේ වෙච්ච සිද්ධිය වාර්තා කරනවා. අන්න එතනදී සරුවචන් ආංශේ මේ ගිය ස්වාමීන් වහන්සේ ප්‍රස්තුත කරගෙන උන්වහන්සේ අරබයා මේ අපරිපක්කාය චේතෝ විමුක්තිය පරිපක්කාය සංවතති කියන විදිහට මුහුකුරවා ගන්න බැරි වුණා වූ ඒ චේතෝ විමුක්තිය නැත්තම් චිත්ත සමාධිය මුහුකුරවා ගැනීම සඳහා ਸਰවඥතා ඥාණයට වැටෙන කරුණු පහක් මේකේ ස්වාමීන් වහන්සේට සඳහන් කරනවා. ඒකේ තුන්වෙනි කාරණාවේදී සඳහන් වෙන්නේ අර කලින් අයිතිවත් කරගත්ත පාඩය ඉද බික්කවේ මේ ගිය යායන් කතා අபிසල්ලේකිතා චේතෝ විවරණ සප්පාය මේ ගිය යම් වූ ඒ කෙලසුගුරු ආදන ලන තමන්ගේ චිත්ත taত্ত্বය හෙලි කරවන්නා වූ <coughs> යම් කතා ස්වභාවයක් තියනවාද උදාහරණ වශයෙන් කියනවනම් මේ දස කතා වස්තු අපිච්ච කතා සන්තුට්ටි කතා අසංසග්ග කතා, විරියාරම්භ කතා ආදී වශයෙන් මේ කතා 10 සඳහන් කරලා තිනවා ඒවං ඒවං කතා අකිච්චලාභී අකසිරලාභී අපරිපක්කාය චේතෝ මිත්‍ය අයන් තතියෝ ධම්මෝ පටිපරිපක්කාය සංවත්තති කියලා මේ කිය මේ කතා 10ක් තියෙනවා ඒක කියලා සුගුළු ආලන්ට සමත් වෙනවා. ඒ කතා ඇහෙනකොට තමන්ගේ චිත්ත tattweයයි මට මේ දේ වෙන්නේ කියන එක චේතෝ විවරණයක්. ඒක පිළිබඳ විවරණයක්, විස්තර කර දීමක්, උත්හානීකරණයක්, උසස් කුස්කොට දැක්වීමක් සිදු වෙනවා. ඒ කියන්නේ තමන්ගේ අඩුපාඩු ටික පේනවා. අන්න එවැනි කතා අකිච්චලාභී, අකතිලාභී කියන විදිහට නිතර ඇහෙන වෙහසකින් තොරව ලැබෙන, ඇති වෙන ලැබෙන තැනක ඉඳයි කියලා කියනවා. අන්න එහෙම ඉන්නවනම් ඒ පුද්ගලයාගේ අර පිටිපුන් භාවයටපත් නොවුනා වූ නොමේරී තිබුණා වූ ඒ හිතේ සමාධිය අවශ්‍ය කරන භාවනාවට අවශ්‍ය කරන චේතෝ සමාධිය සම්පූර්ණ වෙනවා කියන එකයි මේ කතාවේ සම්පූර්ණ වෙන්නේ. කතාව මේ චරුවත්යන්සේ මතක් කරන්නේ මේක තුන්වෙනි මේ හිතේ සමාධිය ඇතිකරන නැත්නම් අපි කියනවා ශ්‍රමණ ධර්ම සම්පූර්ණ කරනවායි කියලා. ශ්‍රමණ ධර්ම සම්පූර්ණ කිරීමට අවශ්‍ය වෙන තුන්වෙනි කාරණාව. ඉතින් මේකේ මේ දස කතා වලින් අපි මේ වෙනකොට මේ අප්පිච්ච කතා, සන්තුට්ටි කතා, පවිවේකී කතා කියනවා සාකච්ඡා කරලා තියෙනවා. අද තියෙන්නේ ඒ අංකයේ දස කතාවස් තුළ හතරවෙනි එක වෙන අසංසග්ග කතා කියන එකයි තියෙන්නේ. ඉතින් මේ අසංසග්ග භාවයත් ගිය වතාවේ අපි සාකච්ඡා කරපු පවිවේකී භාවයත් නියුන් සහෝදරයෝ වාගේ සම්බන්ධකමක් තියෙනවා. පවිවේකී කියලා කියන්නේ ප්‍රකාශ විවේකයේ සහිත. හොඳටම කාය විවේක, චිත්ත විවේක, උපදි විවේක කියන කාය වශයෙන් Taman අනිත් අය එක ඇලි ගලි වාසයක් කරන්න බැරුව මේ වාගේ තැනකට වෙලා විවේකීව තමන්ගේ පහසුකම් ටික තියෙනවා කායි විවේකේ ලබනවා. චිත්ත විවේකයේ කියලා කියන්නේ නිතර දෙවේලේ හිතට වදින නීවරණ ධර්ම, කාමච්ඡන්ද ආදී නීවරණ ධර්ම එවුවා අන්ධකරණං, අචක්කුකරණං, අඥානකරණං ඒවා එනකොට මේ අන්ධකරණ භාවයක්, අන්ධකාර භාවයක් තමයි අපේ හිතට වැටෙන්නේ. කෙලස් නැති හිත ආලෝකයක් නම් නිවන සහිත හිත අන්ධකාරයක්. අචක්කු කරනෝ අපිව අන්ධ කරවනවා. අපේ තියෙන ඇහැ මුවහා කරනවා. ඒවට කියනවා කෙලෙස් පටල කියලා. ඒ ක්ලේශ පටල කියලා කියන්නේ දැන් ඔය ඇහි සුද බඳිනවයි කියලා එකක් මේ ඔව් 60 70 වෙනකොට සිද්ධ වෙනවා. ඉතින් ඒක උනාට පස්සේ එක්කන දෙන්න වෙලා පේන්නේ. ඒ වගේම බොඳ වෙලා පේන්නේ. ඉතින් එතකොට පේන දෙයට වැඩිය තියෙන දෙයට වැඩිය පේන දේ විකාර ස්වරූපයි. ඉතින් මේ පුද්ගලයා කියනවා මම දැකලයි මේ කියන්නේ මගේ ඇස් දෙකට දැක්කයි කියලා. නමුත් දකින්නේ තියෙන සත්‍ය නෙමෙයි. විකාර ස්වරූපයි දාලි. දැක්කට පස්සේ මේ මිනිස්සු නැති කරන්නේ ඒ පරිදි දෘෂ්ටිය නැති කරන්න මොනම ක්‍රමයක්වත් නැහැ. ඉතින් සුද කපන්න ඕන. සුද කැපුවට පස්සේ නම් මේ මිනිස්සුන්ට පේනවා එක දෙක වෙලා පේන්නේ ඒ දර්ශනයේ දෝෂයක් නිසා නෙවෙයි Tamange ඇහි දෝෂ නිසා. සරුවචනාංශයට කියනවා ඒ නිසා සල්ලක්කිය කියලා. සරුවචන සඳහන ඇහි ඇහි සුද කපන්න කියලා. නැත්තම් ශල්්‍ය වෛද්‍ය කියලාත් සඳහන් කරනවා. මොකද හේතුව ඇහැ අන්ධකාර වුණොත් නැත්නම් මේ වගේ අන්ධමන්ද වුණොත් ඒ පුද්ගලයාට අහන දකින සෑම දෙයකම අවුලක් ඇති වෙනවා. ඒ නිසා මේ නීවරණ ධර්ම ටික තමයි මේ ඇහි සුද බඳිනවා කියනවනම් කැටරක් හැදුනා කියලා කියනවනම් භාවනා ලෝකයේ ඇහැ අන්ධ කරන්නේ මේ කාමච්ඡන්ද ආදී නීවරණ ටික. ඉතින් ඒසයකට අන්ධ කරනෝ අචක්කු කරනෝ අඥාන කරනෝ තමයි ඉගෙනගත්ත යම් ධර්ම බෞද්ධ භාවයත් වෙන ඔක්කොම අන්ධබන්ධ කරලා දානවා. ඒ ඔක්කොම නොමගට යොමු කරන දේ තැනකට පත්වන පඤ්ඤා නිරෝධකෝ නිරෝධිකෝ තියෙන ප්‍රඥාව සාමාන්‍ය මේ සූතමේ ඥාන ලැබ ප්‍රඥා ලෝකීය ප්‍රඥා පවා මකාමකා දානවා ඒ වගේම විඝාතපක්ඛිනෝ ක්‍රමයෙන් කරකවන්න ගිහිල්ලා තම අමාරුවකටපත් කරනවා අඹරවාගෙන ගිහිල්ලා යටි නූලෙන් අගාපත් කරනවා අනිත් බාණ සංවත්තනිකෝ නිවන් මගින් පැටිපැත්තකට දානවා ආන්න ඒ වාගේ මේ ඇති කරන චිත්ත විවේකේ නැති කරන දෙයට අපි කියනවා නීවරණ ධර්ම කියලා. ඉතින් භාවනා ජීවිතය ඇත්ත වශයෙන්ම යෝගාවචරය වැඩියෙන්ම මේ රණ්ඩු කරන්නේ යුද්ධ කරන්නේ මේ නීවරණ ටිකත් එක්ක තමයි. ඊට කලින් වෙන සීලය විචිකම කෙලස් නැති කරන්නේ. ඒක යෝගාවචරයගේ එච්චර ප්‍රශ්න නෑ. ඒ සීලේ නැත්තම් එයා යෝගාවචරයක් නෙවෙයි. යෝගාවචරයක් වෙන්න නම් සීලය රකින්න ඕනේ. කියන්නේ ඉබේ රකින්නවා කියන එක නෙවෙයි. අනිවාර්යයෙන්ම සීලය තියෙන්න ඕන. සීලේ නැති තැනක චිත්ත භාවනා කරන්න හදනවා කියලා කියන්නේ ඔය කුස්සියක හරි නැත්නම් ඔය ගව ගාලක හරි මොලේ ඔපරේෂන් එකක් කරන්න හදනවා. ඒ කවදාකවත් හරියන්නේ නැහැ. ඒකට යන්න ඕනේ ඒකට සුදුසු විස බීජ ජීවාණු වර්ණය කරපු ඔපරේෂන් තියටර් එකටම යන්න ඕනේ ශල්‍යාගාරයට. එහෙම නැතුව මොලේ විවුර්ත කරන්නේ නැහැ. ඒ වගේ තමයි යෝගාවචර කමකට බහින්න බෑ. සීලේ පිළිබඳව ඉතිරිතාවයක් නැත්නම් වීචිකම කෙලස් පිළිබඳව Tamanට අධිකාරී ශක්තියක් නැතුව. දැන් තියෙන්නේ වීතික්‍රම කෙලෙස් සම්පූර්ණ කරගත්ත කෙනා මේ පරිඋත්තාන කෙලෙස් කියන නීවරණ ටික නැති කරගන්න. ආනේ නැති කරනකොට මනසට චිත්ත විවේකයේ කියලායි අපි කියන්නේ. චිත්ත භාවනා කරනවා චිත්ත විවේකය ඇති කරන්න මේවා තමයි භාවනා මධ්‍යස්ථාන ලෝකේ ඇති කරලා තියෙන්නේ. ඊට පස්සේ තමයි උපදි විවේකයේ කියන පවිවේකතාවයේ ඇතුළෙම තියෙන අනුසය කෙලෙස් නැති කරන කතා. අපි එක ගිය පාර සාකච්ඡා කරගත්ත මේ කාය විවේක, චිත්ත විවේක, උපදි විවේක වශයෙන් අපි එnde end end අපේ තියෙන විවේකය බොහෝම අභ්‍යන්තරගත කරගන්නවා ආධ්‍යාත්මිකගත කරනවා මෙන්න මේ විවේකයට පස්සේ සරුවචනන්ද මෙතන අසංසග්ගතාවය කතා කරන්නේ අසංසග්ගතාවයේ විරුද්ධ පද තමයි සංසග්ග භාවය සංසග්ග භාවය කියන්නේ ඇලි ගලි වාසී ඉතින් අර ඝන සංගණිකාරාමතාවය කියලා පදයකොත් අපේ සාසනය සඳහන් වෙනවා මේ රැල්ලට රැල්ලට වැටෙන ගතිය නිතරම දින දැන එක තුල කතා කරනවා නැත්නම් සනකෙලි වලට යන්න කැමති නැත්නම් සෙනගින්න තැන් වලට යන්න කැමති නැත්නම් රේඩියෝ එක අහන්න කැමති නැත්නම් පත්තරේ බලන්න කැමති ටීවී එක බලන්න කැමති කොච්චර වක්වත් අර ඇහිමෙන් දැකීමෙන් අර සෙනග ගෝසාව නැතුව ඉන්න බැරි ගැතිය. ඒකට කියනවා මේ ඝන සංගණිකාව සංගණිකාව කියලා. ඝණය කියලා කියන්නේ බොහෝ ඉන්න පිරිසකට. ඝණය කියලා කියනවා තුන් දෙනාට වැඩනම් ඝණයක්. ඒ ඝණයට කැමැති ගතිය සංගණිකාව. මෙතෙන් කියන්නේ සංසග්ගය. ඉතින් මේ සංසර්ගය ඒක සිංහලෙන් දාන්නේ සංසර්ගය කියලා සංස්කෘත වචනේ සංසර්ගය මේ සංසර්ගය බොහෝමත්ම හීනුලෙන් වැඩ කරන බොහෝම මායාකාරී. ඉතින් මේ සංසර්ගයේ තියෙන්නේ එක්කෙනෙක් එක්ක හරි ගමන්නේ. තව එක්කෙනෙක්වත් නැතුව බෑ කියන විදිහට මේ කෙනා හරියට පරාසය පෙන්නනවනම් ඉත්‍ත්‍යාවක්ම වෙන්න ඕනේ ගෑනු සතෙක් වුණත් කමක් නැහැ කියලා කියනවා. චිරච්ඡානගත ඉට්ටි වුණත් ප්‍රශ්නයක් නැහැ. ඥානු සතෙකුට හෝ ඇති ඇලි ගලි වාසය. ඒ වගේම තමයි තමන්ගේ අම්මා වුණත් ඒකෙත් ප්‍රශ්නයක් නැහැ. වැඩිකල් ඇලි ගලි වාසය කරුවොත් අම්මත් එක්ක වුණත් කාමීත්‍යාචාරයට වැටෙන්න පුළුවන් බව බුද්ධ කාලේ සූත් දේශනා තියෙනවා. අද කාලේ පිටරට කියලා පොඩ්ඩක් අහුම්කම් දෙන්න ඕනේ. කිසියම් බාධාවක් නැහැ. ඕනේ තරම් තියෙනවා. ඒක දැන් එච්චර අනාචාරයක් විදිහට සලකන්නේත් නැහැ. පියා තමන්ගේ දුවත් එක්කත් පුතා තමන්ගේ මවත් එක්කත් කාම සංසර්ගයේ යෙදෙනවා කියන එක අද බොහෝම නිකන් බොහෝම ලේසි අපහසු වැඩක්ලා තියෙනවා. ඒ කොච්චරද කියන මේ රිලවුන්ගේ බල්ලන්ගේ එහෙම එකක් නැහැ. ආන්නේ තරමට ගිහිලා තියෙනවා. ඉතින් මේ සංසර්ගයේ තමයි අර විදිහට තිරච්ඡානගත ස්ත්‍රියාවකට හෝ තමන්ගේ මව පිළිබඳව හෝ හැඟීමකින් තොරව සදාචාරකින් තොරව පත් කරන සංසර්ගය. ඉතින් එහෙම වෙනකොට මහානකමක් හිටී කියලා යෝගාවචරකමක් හිටී කියලා ශ්‍රමණ ධර්ම සම්පූර්ණ වෙයි කියලා චේතෝ විමුක්තියක් එහෙම නැත්නම් හිතේ සමාධියක් එයි කියලා කවදාකවත් හිතන්න බෑ. ඒ නිසා අපිට සංසර්ගය පිළිබඳව දැනගැනුමක් තියෙන්න ඕන. ඒක වසංගන්න දෙයක් නෑ. ධර්මයේ සඳහන් වෙනවා. අපිත් ඒක මතක් කරගන්න ඕනේ. මේ නිසා අසංසග්ගය ඇති වෙන්න ඕන. අසංසග්ගය ඇති කරගන්න අමාරුයි. මොකද මිනිස්සයා කියන්නේ සමාජශීලී සතෙක්. නිතරම අපි මේ රැළේ ජීවත් වෙන්න තමයි එහෙම කළා තමයි මිනිස්සයා මේ ජනාවාසය ඇති කරන ශිෂ්ටාචාර ඇති කරන භාෂා හදාගෙන මුදල් හදාගෙන ව්‍යාකරණ හදාගෙන වසීර්ම කාලය සංසර්ගයේ වීම නිසා ඇතිවෙච්ච පිළිකා ඇතිවෙච්ච පාසි ඇඟේ බැඳිච්ච පාසි වගේ ਉਹ අයින් කරනවා කියන එක ලේසි නෑ ඒ නිසා අපිට පේන්නේ සංසර්ගයේ ජයග්‍රහණයක් විදිහට ඒක ලාභයක් විදිහට ඒක සත්කාරයක් විදිහට ඒක සම්මානයක් විදිහට ඒක සීලෝකයක් විදිහට ජනප්‍රියතාවයක් විදිහට ඒක බොහොම ලොකු අද කියනවනම් මේ මනාපේ ගන්න පුළුවන් නම් ඡන්දේ ගන්න පුළුවන් නම් ගන්න බැරි දෙයක් නැහැ. ඒ සඳහා නොකරන දේකුත් නැහැ. ඉතින් අපි බැරි නිසා වෙන්න ඇති සමාලලට මහාන වෙලා ඉන්නේ ඡන්දේ ඉල්ලුවාට හම්බෙන්නේ නැති හින්දා. එහෙම කියන හුඟ දෙනෙක් හිතන්නේ ඡන්දේ ඉල්ලුවා නම් මේට වැඩිය හොඳයි. මේ මොකද හිතගෙන දිවි ලෝකේ මවන්න පුළුවන්. ඒ නිසා සංසග්ග භාවය අසංසග්ග භාවය කියන මේ දෙක එන්නේ කියලා නෙවෙයි. ඇඟට නොදැනී එන්නේ. මේ නිසා සරුවචනාංශය මතක් කරනවා අන්න ඒ අසංසග්ග භාවයේ පිළිබඳව යායන් කතා අකිච්චලාභී අකසිරලාභී නිකාමලාභී බහ මහන්සිකින් තොරව ලැබෙන අකසිරලාභී දැඩි උත්සාහයකින් තොරව ලැබෙන නිකාමලාභී ඇතිවෙන්න ලැබෙන තැනක ජීවත් වෙන්නේ කියන මේ විදිහට සංසර්ගය හොඳ නැහැ අසංසග්ගතාවය හොඳයි කියන කතා නිතරම ඇහෙන තැනක ඉබේ හැෙන තැනක ඇති වෙන්න ඇහෙන තැනක වෙහෙස නොවි කනට වැටෙන තැනක ජීවත් වෙන කෙනාට විතරක් ඒ අසංසග්ග භාවය පිළිබඳ හැඟීමක් ඇති කරගන්න පුළුවන් මේ ලෝකයා අපේ කිට්ටුවන්තය අපිට මේ මවාපාන චිත්‍රයේ වෙනුවට භ්‍රමචර්යය තියෙන්නේ පැවිද්ද තියෙන්නේ සමාධය නැතනම් චිත්ත සමාධිය තියෙන්නේ අසංසග්ගතාවය තුල ඒ වගේම මේකේ පටිච්ච සමුප්පන්න ස්වරූපයක් තියෙනවා භාවනාව හරියනවනම් සංසග්ග භාවයේ ඇති ආදීනවත් අසංසග්ග භාවයේ තියෙන මේ ආනිසංසත් ඉබේම වැටෙනවා. ඒක පිස්සුවක් නෙමෙයි. ඒක මොලේ නරක් වීමක් නෙමෙයි. ඒක සෙනකට අකමැති වීමක්, द्वේෂයක් නෙමෙයි. ඒ හැටි. අන්න ඒ හැටිය පිළිබඳව ගුරුවරු කියලා දෙන්නේ නැත්නම් නිතර කතා ඇහෙන්නේ නැත්නම් ඕනම කෙනෙක් ඒකට බේත් ගන්න යනවා. මේත් ගන්න ගිය ගමන් දොස්තර මහතුරු තිබුණට වැඩිය ඔය සංසග්ග භාවයේ ආනිසංශ කියලා දීලා ආයෙතර හොදෝදමඩේ දානවා වගේ නැවත නැවතත් අර සමාජශීලී ධර්ම වලට යොදවලා අපේ පිස්සුව නැති කරනවා කියලා තමයි ඒගොල්ලෝ කියන්නේ නා. ඉතින් පිස්සුව නැති කරන්න එමිසුන් පිස්සුව නැතුව තියෙන්න එපා. කියන මිනිසුන්ට පිස්සු. සරුවචනාචේ විතරක් මතක් කරලා කියනවා භාවනා කරනකොට මෙන්න මේම ගතියක් එනවා. සංසග්ගය පිළිබඳ වෙහෙස තේරෙනවා. ආදීනව තේරෙනවා. හැබැයි ඒක කියවපු ගමන් ලෝකයා බයිනවා. ලෝකයා කියනවා ඕක තමයි ඔය භවනා කරන්න ගියාම වෙන පිස්සුවක් තමයි අපි වාගේ නිකන් ඔය කාලා බීලා එදත් නිවන් දැකලා නැත ජීවෙ ඉඳගෙන ඇයි ඔය මොකටද ඔය වෙනම අමුතු ඇඳුම් ඇඳ ඇඳගෙන අමුතු නාටකම් නටන්න ඕනේ කියලා හරි වීර කතා වගේක් අද ලෝකේ පුරා පැතිරලා තියෙනවා. ඉතින් අනේ කොච්චර දෝ ආධුනිකයෝ ඒකට බොහොම ජනප්‍රියව යනවා. මමත් හැබැයි මේ පැවිදි උනේ ඒ කතා අහලා තමයි. මුලින්ම මට තිබුණ අභියෝගය තමයි ගිහිවෙ ඉඳගෙන මේ සාමාන්‍ය කලබලකාරී ජීවිතයක ඉඳගෙන බැරිද ඔය කියන ගැඹුරුම ධර්මයට යන්න. ඉතින් මේක මගේ තරුණ ජීවිතේට මට ලොකු අභියෝගයක් වුණා. මම ඒ නිසා කිසියම් සීලයක් ගන්න නොසලකා ආජීවයක් ගන්න නොසලකා ඔය කියන සතිය වඩන්න පටන් ගත්තා. පොඩි කාලයක් නෙවෙයි සෑහෙන කාලයක් කරා. හැබැයි ඒ ගුරුවරු නැත්තම් ඒ හිටපු ගිහි ඇත්තෝ ඉඩ තියලා තිබුණා මෙහෙම වෙනකොට Tamanට ඉබේම විවේකයේ කැමැති වෙන ගතියක්. ඒ අර මේ අර කියන අසංසග්ග කතා කියන පඬිතයන්ගේ නිකාමලාභී අකසිරලාභී අකිච්චලාභී ගතියට කාන්දම් ගතියක් එනවා. එහෙම බණ කියන එහෙම කියලා දෙන නැත්තන්ට දිහාවට ඇදෙන ඒ විවේකයට නැඹුරු වෙන ගතියක් එනවා කියන එක දොර ඇරලා තිබ්බා. ඒ කියන්නේ ඒකනේ මේ මොලේ නරක වීමක් මොකක්වත් නෙවෙයි. ඇත්තටම භාවනා කරනකොට වෙන එකක්. අන්න එදාට තමන්ට වෙනදාට වැඩි ඇත්තට මේ වගේ විවේක තැන් ලැබෙයි විවේක බණ ඇහෙයි විවේකයට ගරුවර ගුරුවරු ලැබෙයි අන්න එදාට කාගෙන්වත් අහන්න යන්න එපා කවුරු ඇහුවත් කියන්නේ මේක මොලේ නරක් කළයි කියන්නේ තමන්ට තේරුම් අරගන්න ඕන බුදුරජාණන් වහන්සේ වගේ උත්මයන් වහන්සේලා අපරිපක්ඛාය චේතෝ විමුක්තිය පරිපක්ඛාය සංවතති කියලා නුමුහුරු නුමුහුකුරා නොගියා වූ චේතෝ විමුක්තිය මුහු කරවීම සඳහා අසංසග්ගය අවශ්‍යයි කියලා බුදුහාමුදුරෝ දේශනා කළා ඒක තමයි දස කතා වස්තු වල මේ හතරවෙනි කතාව. අන්නේ අසංසග්ගතාවය මුලින්ම නැති වුණාට කමන්නේ කියන්නේ මම මේ වචන ටික මතක් කරේ. මුලින් පටන් ගන්නකොට අපි සංසර්ගයේ තමයි පටන් අරගන්නේ කවුරුත් එක්ක තිනා වෙලා කතා කරලා ඉස්කෝලේ යනවා, සානිකලිය යනවා, පොළට යනවා, පත්‍ර බලනවා. ඒකේ ප්‍රශ්නයක් නැහැ. නමුත් එහෙම කරගෙන කරගෙන යනකොට භාවනාව හරියනවා නම් ඒ කියන්නේ නැත්තම් චේතු විමුක්ති හරි පඤ්ඤා විමුක්ති හරි මේ සතිය හරි සමාධිය හරි දිනු වෙනවනම් ඉබේම තමයි තේරෙන පටන් ගන්නවා මේක නිකන් ලාහට ගෙම්බෙකුතු කරනවා වාගේ කොච්චර සමාධියක් ගත්තත් කොච්චර සතියක් ගත්තත් දෙපාර තුන් පාර කවුරුත් එක්ක කතා කරපු ගමන් සේරම අකාමක වෙනවා. ඒ නිසා උපයනවට දැනගත්තට රකින්න දන්නේ නැති ගතියක් එනවා. අන්න එතනදී මේ අසංසග්ගතාවය බොහෝම වැදගත් වෙනවා. ඒක ධර්මතාවයක් උපනායන ගතියක් තියෙන්නේ. විවේක බුද්ධිය අවශ්‍යයි. ඒ විවේකයේ කැමැති නැත්නම් විවේකයට බර කතා කතා කරන පවිවේක කතා අසංසග්ග කතා විරියාරම්භ කතා කරන ඒ පිරිසක් එක්ක නිතර ගත කරන්න ඒකත් මේ ඉබේ ලැබෙන ගතියක් තියෙනවා. අකිච්චලාභී. වහාන්සියෙන් හොයාන කියලා ලැබෙන්න දෙන්න හොඳ නැහැ. අක්කසිරලාභී. ඇති වෙන්න ලැබෙන්න ඕනේ. නිකාමලාභී. බොහොම මේ අනායාසයෙන් ලබා ගන්න පුළුවන් තරක් වෙන්න ඕනේ. අන්න එහෙමනම් විතරක් මේ පටිච්ච සමුප්පාදයේ තේරෙන්න පටන් අර ගන්නවා මේ භාවනාව කියන එක තනියම කරන්න පුළුවන් දෙයක්වත් නෙවෙයි සෙනඟක් එක කරන්න පුළුවන් දෙයක්වත් නෙවෙයි සෙනඟ ඉඳලා පටන් ගත්තට භාවනා හැදීගෙන එනකොට යම් යම් වෙලාවල් වල අපිට කය හොඳට පිරිසිදු කරගන්න ආසාවක් ඇති වෙනවා. හිත හොඳට පිරිසිදු කරගන්න ආසාවක් ඇති වෙනවා. පිරිසිදු තැන්වල ඉඳ ආසාවක් ඇති වෙනවා. හිත කය පිරිසිදු වෙච්ච කෙනගේ ඇසුර කැමැති වෙනවා. අන්න එහෙම කැමැති වෙනකොට සාමාන්‍ය ලෝකයට පේන්නේ කොන් වෙච්ච ගතියක්. එහෙම නැත්නම් පිරිස් නුරුස්නා ගතියක්. එහෙම නැත්නම් ඒ කාමභෝගී සංසර්ගයේ ඉන්න අයගේ වැරදි හොයන ගතියක් වගේ තමයි ලෝකයට පේන්නේ. ඇහැට කුණ වැටුණා වාගේ. එතකොට මේ පුද්ගලයාගේ ඇසීම දැකීම පවා මේ කාමභෝගී සංසර්ගයට කරු එක්කනාට පේන්නේ මොලේ නරක් වෙලා වගේ. ඉතින් ඒ ඒ මොලේ නරක වෙච්ච කතියට දැන් හරියට ස්පිරිතාල තියෙනවා. බටේ රටවල වල ඒ කට්ටිය හොයාගෙන තියෙනවා ಜಾති දල ජාතික සංවර්ධනය ගැන කතා කරනකොට ඒගොල්ලෝ මිනිසු කී දෙනෙකුට ස්පිරිතාලේ හැඳක් තියෙනවද මිනිසු කී දෙනෙකුට දොස්තර කෙනෙක් ඉන්නවද මිනිස්සු අක්කරයක වර්ග අක්කරයක ප්‍රමාණය මිනිසු කී දෙනෙක් ජීවත් වෙනවද ආදි වශයෙන් තොරතුරු හොයන උපමාන ඒ උපමාන වල බලනකොට වැඩියෙන්ම සංවර්ධනය වෙන්නේ ආද බටහිර රටවල මානසික රෝගීන් සහ මානසික ස්පිරිතාල වල තියෙන ඇඳවල් ගන්න මොකද සංසර්ගය කිව්වහම කිල්ලෝරක් නැති සංසර්ගේ තියෙන. ඉතින් මේ සංසර්ගයේ ඉඳගෙන එයාට මේ අර කියන විදිහට අනිබ්බාන සංවත්තනිකයි විඝාත පක්ඛී. තමයි විනාශයටමයි යන්නේ නිවෙනින් තොරවටයි යන්නේ. නමුත් සරුවචනංශය අවුරුදු 2500 ගානට ඉස්සෙල්ලා දේශනා කරා මේක තමයි අපි උප්පත්ති ස්ථානේ මඩ ගොහරුවක් තමයි අම්මගේ ගැබ තමයි ඒකේ කියන්නේ සම්පූර්ණම කෙලස් බරිත තැනක් නමුත් එතනින් පටන් අරගත්ත පස්සේ නෙළුම වගේ වතුර ආරා ගිහිල්ලා උඩට ඇවිල්ලා පිපෙන වෙලාව එනකොට වතුර නෙළුම්පතේ වැටුණට රඳන්නේ නෙළුම් දැල්ලේ මෙඬලුම් මලේ පෙත්තේ දරන්නේ ඇලපතේ ඉදිය බෙන් දක්ෂේ නොල නොලගෙන තත්ත්වයට ගත් වතුරේම හදාගත්ත නෙළුම වතුරෙන් අණින් වෙන ගතියක් තියෙනවා මෙන්න මේක සඳහා හොඳ මැදිහත් වෙන තමයි මේ අසංසග්ගතාවය මේ සංසග්ගතාවයයි කෙලෙසිතයි දෙක මැදි කරන තැන තමයි මාධ්‍ය කියලා කියන්නේ ජනමාධ්‍ය කියලා දැන් තියෙන අමුතුම වේගයක් දැන් ජනමාධ්‍යෙන් තමයි ලෝකේ වෙනස් කරන්නේ, දේශපාලන පක්ෂ ඇති කරන්නේ, රජවල් ඇති කරන්නේ, එක්කෙනෙක් ඕනනම් ජනප්‍රිය කරවන්නේ, එක්කෙනෙක් නැත්තම් ජන අප්‍රිය කරවන්නේ, එක එකන උස් කරලා බෙන තන්නේ කර ජනමාධ්‍යයෙන්. ඒ නිසා අද ලෝකයේ ඉස්සර තිබුණේ ගල් යුගයේ ඊගාට තියෙන ප්ලාස්ටික් යුගයේ ඊගාට ආවේ තාක්ෂණික යුගයේ දැන් තියෙන ජනමාධ්‍ය යුගයේ. මොන්නම කෙනෙකුටවත් ගැලවිලා ජීවත් වෙන්න බෑ. ඒක නිකන් විස විඳපු විස වැඳපු ඊතලයක් වගේ ඕන තැනක ඉඳලා විඳින්න පුළුවන් ඕන තැනකට වදින්න පුළුවන්. ඒ නිසා ගැලවෙන්න බෑ. ගැලවීම සඳහා කරන්න තියෙන මේ අසංසග්ග කතාව එහුම් කන් දෙන්න. ඉතින් සරුවචනාංශයේ සූත්‍ර 15000 ගාණක් විතර සඳහන් වෙලා තියෙනවා ඔය ත්‍රිපිටකයේ කේ සමහර සූත්‍ර පැහැදිලිවම මේ මාතෘකාවටම සඳහන් කරලා තිනවා. ඒක හැබැයි හොඳක්ද නරකක්ද කියන දන්නේ පැවිද්දණ්ඩයි මේ වෙන් කරලා කතා කරන්නේ. පැවිද්ද කියලා කියන්නේ අසංසග්ග භාවය ඝණයා කෙරෙන් ජනයා මේ කුලයා කෙරෙන් වෙන්ව වාසය කිරීමේ කැමැත්ත ඇති දෙයට මේ පැවිද්දන්ට කතා කරනවා වගේ තමයි පේන්න තියෙන්නේ. නමුත් අපි ධර්ම දේශනාවන් නිතර මතක් කරගන්නවා. යම් කිසි කෙනෙක් සංසාරේ බය දකිනවා නම් සංසාර බයෙන් ගැලවීමේ කටයුතු කරනවා නම් ඒ පුද්ගලයාට භික්ෂු කියලා කිව්වට කමක් නැහැ කියලා බුදුහාමුදුරුවෝ සඳහන් කළා. ඉතින් ඒ නිසා යම් කිසි කෙනෙක් එවැනි සූත්‍ර ටික අරගෙන මට තාම මේ සම්ප්‍රදාන කූල පැවිද්ද භික්ෂු භාවේ නැති වුණත් මම සංසාරේ බය දන්න කෙනෙක්ද සංසාර බයෙන් ගැලවෙන කටයුතු කරන්නේ නැද්ද කියලා කිව්වොත් එයාත් අන්න මේ සූත්‍ර වලින් අවඩක් සිද්ධ වෙන්නේ නැහැ. එimhe සූත්‍ර රාශියක් දේශනාවේ සඳහන් වෙලා තියෙනවා අද ඊ타මත්ම මුළු ගැන්වෙච්ච සූත්‍ර බාටපත් වෙලා තියෙනවා. මොකද අද ප්‍රගතිශීලී ජනහිතකාමී ඉදිරියට යන ධර්ම දේශනා තමයි අල්ලලා යන්නේ. එහෙම දේශකයන් වහන්සලා තමයි ඉදිරිපත් වෙන්නේ මොකද ඒක මාධ්‍යයට පක්ෂග්‍රාහී. නමුත් මාධ්‍ය කියලා කියන්නේ විස විදපු ඊතලයක් බව කලින්ම දැනගත්තොත් ඒ මාධ්‍ය ඕන්නෙත් නෑ ඒ මාධ්‍ය දෙන ජනප්‍රියතාවය ඕන්නෙත් නෑ අර අසංසග්ගතාවයේ කතා හෙන තැනකට වෙලා Taman අසංසග්ගීව ඇලි ගලි වාසෙන් තොර වාසය කළොත් පමණක් අර මේ ගිය ස්වාමීන් වහන්සේට වාගේ වැරදි විතක් අයින් කරලා Tamanට සම්‍යක් විතක් ඇති කරගෙන අර අපරිපක්කාය චේතෝ විමුක්තිය පරිපක්කාය සංවත්තති කියන විදිහට මොහුකුරවානුගත්තා වූ ඒ චිත්ත සමාධිය මොහුකුරව ගන්න පුළුවන්. අන්න ඒ පසුබිම හදා ගන්නවා. හිතේ ඒ පසුබිම හදාගත්තට පස්සේ ਸਰුවචනන්සේ දේශනා කරන මේ අසංසග්ගතාවයට සම්බන්ධ කතා ලොමු දැහ ගන්නවන සුළුයි. මේ තරම් සක්විත රජ වෙන්න තරම් පිං ඇති දකින් දුටු දුටුවන් පහදින කයක් ඇති ਸਰුවචනන්සේ නැම්ම තනම ප්‍රසිද්ධ වුණේ සරුවචනංශේ නිස්සද්දතාවයට කැමති. සරුවචනංශේ විවේකයට කැමති. සරුවචනංශේ පිරිසුදුකමට කැමති කියන එක පෙන්නලක් තියෙනවා. අන්‍ය තීර්ථක පව දැනගනක් තියෙනවා. විශේෂයෙන්ම මේ ධාතු සංසන්දන සූත්‍රයත් උදාන පාළියමයි සඳහන් කරලා තියෙන්නේ සංසග්ගා වනතෝ ජාතෝ අසංසග්ගේන ජිජ්ජති කියලා බුදුහාම සඳහන් කරනවා. යම් ප්‍රමාණයක් අපිට මේ භාවනා කරගෙන යනකොට එන අතුරු ආන්තර. එහෙම නැත්නම් වල්මත් වීම හිත අන්දමන්ද වීම වෙනවනම් ඒවා සංසග්ගයෙන් ඇති වෙන්නේ ඒක අසංසග්ග භාවයෙන් කපන්න පුළුවන් කියලා තියෙනවා. මේ පිරිසත් එක්ක ඉඳ යාම නිසාමයි සංසග්ගෝ වනතෝ ජාතෝ. ඒ සංසර්ගයෙන් ඇති වෙන මේ වනතය නැත්නම් මේ කෙලස් කන්දරාව අසංසග්ගේන ජිච්ඡති. සංසර්ගයේ අයින් වීමෙන්ම කපන්න පුළුවන්. නමුත් ඒ අර කලින් කියාපු විදිහට මානසිකත්වයක් හදාගත්තේ නැති කෙනාට සංසර්ගයේ ඉඳීම බොහොම ජනප්‍රිය සිව්පස්සේ හම්බ වෙන සැප සම්පත් එහෙම නැත්නම් අපි කියන මේ මිත්‍රශීලී ස්වරූපයක් වටේින් අසංසගතාවයට යනකොට ඒ පුද්ගලයාට ඒක දරන්න බෑ කුඩල්ල කොට්ටේ උඩ තිබ්බට ඌ කැමති නෑ ඒක වියලි ඌ කැමති පෙරිලා ගිලා අඳුරු ඌ තෙත්තු තැනකට යන්න ඒ වගේ තමයි මේ සංසග්ග අසංසග්ගතාවයේ දෙක වෙනස දන්නේ නැති කෙනා අසංසග්ගතාවයේ දඬුවමක් හිරගෙදරක් විදිහට සලකනවා නමුත් කෙලස් කැපීම එතනදී සිදුවෙන බව දන්නවනම් සංසාර බයෙන් සහ සංසාර බයෙන් ගැලවීමට කටයුතු කරන කෙනාට අසංසග්ගතාවයේ පිළිබඳව මනාපෙට නෙවෙයි යන්න වෙන්නේ සද්ධාහයෙන් බුදුහාමුදුරු කියපු නිසා. නමුත් සරුවචනාංශයේ මේ සංසග්ගෝ වනතෝ ජාතෝ අසංසංග අසංසග්ගේන ජිජ්ජති කියන එක සද්ධාවෙන්ම අපිට ඇඟේ ගහන්න හදන්නේ. සද්ධාවෙන්ම අපිට විකුණන්න හදන්නේ. උන්වහන්සේ ඒක පෙන්නලා දෙනවා සාමාන්‍ය වැටහෙන මේ අන්වේ ඥාන වලට සඳහන් කරලා තියෙනවා පරිත්තන් දාරු මාරුහ්‍ය යථාසීදේ මහන්න වේ කියලා. මේ සංසර්ගයේ ඉඳගෙන Tamange මේ ආත්ම ආරක්ෂාව යාලුකම ඇඟලුකම් පවත්තන කෙනා මේ පුංචි ලී කොටයක් අල්ලාගෙන මහමෝදට ගිය කෙනෙක් වගේ නැත්තම් පුංචි ලීයකින් අදෝ පුංචි රෝගෙන් මහමෝදට ගියා වගේ මැදට බොහොම සීඝ්‍රයෙන් යනවා ගියාට පස්සේ ගිලිනවා කියලා. එයාගේ විනාශය ඒ අර ලාමක මිතුරන් ඇසුරු කිරීම නිසා ලාමක මිතුරු බොහොම ලේසියෙන් හොයන්න පුළුවන්. බොහෝම ඇලි ගලි රොද බැඳගෙන එනවා. ඒ වගේ මේකත් ඔය අරගෙනම යනවා. ඔය ඉත්‍රි දූර්ත භාවයට, අක්කු දූර්ත භාවයට, චක්කු දූර්ත භාවයට දූර්ත තත්වලට ගෙනියලා සම්පූර්ණ ගිලුණාට පස්සේ අර කෙනෙක් නැතු වෙනවා. ඒ නිසා පුංචි ලී කොටයක් බැඳගෙන මහාන්නව කියලා කියන්නේ විශාල ජල කඳකට මහා සාගරයට ගියා වගේ ඔය සංසර්ගයට බැඳිච්ච කෙනා ඒ තුලින්ම නැහිනවා. ඉතින් ඒ නිසා ඒවං කුසීත මාගම්ම සාදු ජීවීපි විසීදති. ඒ නිසා මේ ලේසියටත් පහසුවටත් අර අසල් මේ මේ ලාමක මිත්‍රය ඇසුරු කරන කෙනා අටුවාව හරියට විස්තර කරලා තිනවා ආජීවයෙන් පිරිසිදු වුණත් සීලෙන් පිරිසිදු වුණත් මේ සංසග්ග භාවයෙන් නිසාම කෙලසෙනවයි කිය. සංසර්ග භාවයෙන් නිසාම ගිලෙනවයි කිය. ගිලෙන්න වෙන මොනවත් තුළ නෙවෙයි ලාභ සත්කාර කියන මඩ ගෝරුවේ. ලාභ සත්කාර කියන සාගරේ. ඒක නිසා මේ පුද්ගලයා පටන් ගන්නකොට හොඳ ආජීවයක් ඒ කියන්නේ මේ අනේසනම් අපපති රූපං කියන විදිහට වැරදි ජීවන රටාවෙන් සිව්පස්සේ හම්බ කරන්නේ නැහැ ප්‍රතිරූප නැති වැඩ කරන්නේ නැහැ හොඳට සිල්වන්තව ජීවත් වෙනවා නමුත් සංසර්ගයේ දෝෂයක් නැහැ කියලා හිතාගෙන සංසර්ගයට වැටුනොත් බොහෝම ඉක්මනට ඉතින් ඒ සංසර්ගයේ කැමැති ලාමකත්ව සංසන්දනය වෙලා සංසන්දනයෙන් පස්සේ පුදුලා ඉබේම අරකේ ගිල්ලා යනවා ඉතින් ඒ නිසා ඒ මේ සාදු ජීවි සාදු ජීවි කියලා කියන්නේ හොඳ ජීවිකාවෘතියක් ඇති වෙන ඉතින් කියනවා නම් සම්මා ආජීවයේ තියෙන සීලය ඇති කට්ටියත් කෙලසෙනවා. ඒක නිසා තස්මානම් පරිවජ්ජය කුසීතං හීන විරිය. ඒ නිසා බුදුහාමුදුරුවෝ බොහෝම ගැඹුරු සම්බන්ධතාවයක් පෙන්ලා දෙනවා. ඒ නිසා මේ ලාමක මිතුරන් ඇසුරෙන් නැත්තම් තව කෙනෙක්ගේ පෛරුපාසානේ ඇඟැලුම්කම් වලින් අපි මේ කරන්නේ අපේ තියෙන බුබ්බඩකමයි, කුසීතකමයි, වීරිය නැතිකමයි. තනියම තමන්ගේ කෙලස් කපන්න ඇති කොන්ද පණ නැතිකමයි. ඒ නිසා තමේනම් පරිවජ්‍යය තව කෙනෙක්ගේ අසුර, තව කෙනෙක් නැතුව බෑ කියන එක <clears throat> ඒ කියන්නේ කල්යාණ මිත්‍රෙක් බුදුහාමුදුර නැතුව බෑ කියන එක නෙවෙයි. මේ ලේසියටත් පහසුවට ඇඟැලුම් පාන කට්ටිය තුරිම දුරුවන් කරන්ට කුසීත වෙන්න එපා හීන විරිය වෙන්න එපා ඒ ඇත්තොත් ඉන්නේ කුසීත වූ හීන විරියක ඒ නිසා හීන විරිය ඇති දෙන්නෙක් එක වෙච්චාම සම්පූර්ණ විරිය එකක් හැදේ කියලා හිතන්න එපා තියෙන එකක් නැති වෙනවා යාර ඉස්සර ඔය විහිළු කතාවල් තියෙනකොට එකපාලක් පන්තියේ සර් මොට්ටපාලගෙන් අහනවා මොට්ටපාල ගෑනු කෙනෙක් තවසර පොල්ලතු පහක් කියන ඒතර ගෑනු දෙන්නෙක් එක වෙච්චාම කීයක් වෙනවද එකක්වත් නැහැ සර් කියනවා ඇයි කියලා දෙන්න කතා කරගෙන ඉන්නවසර දවසම කද වෙනවා මොකක්ක් කරන්නේ. තනි තනිය නම් දෙන්න ඕල 10ක් කෙරෙනවා. දෙන්න එකට ඉච්චාම එකක්ක් කෙරෙන්නේ නැහැ කියලා කියනවා. ඉතින් කරන් පන්තියෙන් පේ. ෂෙයාර් බලාපොරොත්තු වෙන්නේ 10යි කියලානේ එක එකට එක ගානේ 5යි නම් දෙකේ තුරම 10යි කිය. නමුත් මුට්ට පාලකේ තියෙන මුට්ට කමට කියනවා දෙන්න එකට ඉච්චාම එකක්වත් දෙන්නේ. කයිවාරු විතරයි. ඉතින් මේන්න මේ తত্ত্বය ඊටාමත්ව භයානකව අද ජන සමාජය දිහා බලනකොට අහුවෙලා තියෙන වැඩියෙන්ම මේ ශ්‍රමණ ධර්ම සම්පූර්ණ කිරීමට ප්‍රතිඥා දීපු ඇත්තෝ. සම්පූර්ණ මේ ඝන සංගණිකාවට අහුවෙලා ඒගොල්ලෝ මේ අර එච්චර සාද ගැඹුරු වීර්යයෙන් කළ යුතු ප්‍රධාන භාවනා එහෙම නැත්නම් පණිදාය මේ පණිදාය සම්පත්තියෙන් හොඳ අරමුණක් ඇතුව හොඳ වීර්යයෙන් කළ යුතු අනුසය කෙලස් කපන දේවල් අද කියලා බෑ කාටවත් තේරෙන්නේ නැහැ කියලා අර ලේසිරත් පහසුරත් ජනප්‍රිය බණ කියනවා. කියපු ගමන් බොහෝම ඉක්මනට වට වෙනවා. ජනමාධ්‍යත් වට වෙනවා. වටවල ඉවරලා මේ මාසයා මැද්දටම ගෙනිනවා. හරියට කියනවා මුරුන් ගත්තේ කෙලවරටම ගෙනිනවා. කියලා ඩොක් කාලා වැටිච්චට පස්සේ අනේ අර මුලින් තිබුණට අම්මා අප්පා ළඟ තිබුණු කුල සිටිත්වත් ඒ ලැජ්ජ බය මේ නම්බුකාරකමක් නැතුව මොනවා වුණාද හොයාගන්න බැරි තත්ත්වයටපත් වෙනවා. ඒකට සරුවත් යනanse දකින්නේ මේ සංසග්ගතාවයට ආසන්න කාරණාව හීන විරිය කිය. Tamanට කොන්දක් නැහැ. Taman මේ ආවේ සියල්ල අතහැරලා බවත් අපිට වෙන කෙනෙක්ගේ සරණක් නැහැ. නත්ති මේ සරණං අඤ්ඤං ධම්මෝ මේ සරණං වරං. අපිට වෙන කාගවත් සරණක් නැහැ. අත්ත තිබ්බොත් එරෙනවා. පය තිබ්බොත් එරෙනවා. එනිසා තියන්න එපා. තියනවා නම් තියන්න ඕනේ බුද්ධ රත්නය කෙරේ, ධර්ම රත්නය කෙරේ, සංඝ රත්නය කෙරේ, තමන්ගේ සීලය කෙරේ. ඉන් එපිටට යන මොන දෙයක තිබ්බත් අනිවාර්යයෙන්ම පෝර කියලා ඇල්ලා වගේ ලෑල්ලයින් කරපුවාම වැටෙනවා. ඒ නිසා සරුවත් යන සඳහන් කරන්නේ මේ වගේ කුසීත හීන විරිය සහිත ලාමක පුද්ගලයෝ. ඒක ධාතු සංසන්දන සූත්‍රය කියලායි මේ සූත්‍රයේ සඳහන් කරලා තියෙන්නේ. ලෝකේ එදත් මිනිස්සයා තනික් මිනිස්සයන් එක ගැලෙනවා. සංසර්ගයේ යෙදෙන ආලිංගනයේ යෙදෙනවා. මොකද හේතුව මේ කට්ටිය එක්කෙනෙක් ඉන්නවට වැඩිය කට්ටිය මෝඩ මෝඩ කට්ටිය එකතු වෙච්චාම බලයක් ගන්න පුළුවන් කියලා. ගන්න පුළුවන්. ඇත්තටම ගන්න පුළුවන්. හැබැයි අනිවාර්යයෙන්ම සංසාරගතයි. අනිවාර්යයෙන්ම වටේ තමයි වැටෙන්නේ බලේ. දේශපාලන බලය ගන්න පුළුවන්, සමාජික බල ගන්න පුළුවන්, ආර්ථික බල ගන්න පුළුවන් පිරිස එකතු වෙච්ච ගමන්. ගත්ත ගමන් ඒ පිරිසගේ ඔළුව හැරිලා තියෙනනම් ඒ කාන්තේම අර කම්ම වට, කිලේශ වට, විපාක වට කියන වටවල තමයි. ගැලවෙන්න නම් කවදාකවත් මොනම තාලකින්වත් දෙවෙන්නේ කොහෙන්ද බෑ. නිසා කග්ග විසාන සූත්‍රේ පුරාවට සඳහන් කරලා තිනවා ඒකෝ චරේ කග්ග විසාන කප්පෝ මුළු ලෝකේ ඉන්න ඕනෙම සතෙකුට අන් දෙක දෙක තියෙනවා කඟ වේනට විතරයි තනි අඟ තියෙන්නේ. ඌට ඉස්සරහට ගහක් આવුනොත් බඩගිනි වෙලාවට උගහ පලා ගන්නලු යන්නේ. අර තනි අඟ අන් දෙක තියෙන ඔක්කොටම වැඩිය බලවත්. ඒක නිසා නිට්ටරෝම සඳහන් කරලා තිනවා මේ නැති වුණා වූ චේතෝ විමුක්තිය පිණිස. මොහුකුරවා ගත්තේ නැති චේතෝ විමුක්තිය මොහුකුරවා ගන්න නම් තව කෙනෙක්ගේ කරට අත දැමීමක්, තව කෙනෙක්ගේ දහයක්, තව කෙනෙක්ගේ උදව්වක් කදාකත් නෑ. මේ කාය විවේක නෙමෙයි චිත්ත විවේකයේ පිණිස. ඉතින් චිත්ත විවේකයේ පිනිස කාය විවේකයක් අවශ්‍යයි. ඒ වාගේම දැනගන්න ඕනේ මේ සංසග්ගය කියන එක ඒ වාගේ විශාල සෙනඟක් එක්ක ඕනේ නැහැ. එක කෙනෙක් එක්ක හරි කමන්නේ නැතුව බෑ කියන විදිහට අර කියන විදිහට තිරිසංගිය මාගමක් හෝ Tamange අම්මා වුණත් කෙලසීමට හේතු වෙන්න ඉඩ තියෙනවා. ඒ නිසා මේ සංසග්ග කියන පදේ විස්තර කරනකොට සවන, දස්සන, සමුල්ලේපන, සම්භෝග, කාය සංසග්ග මෛතුන වශයෙන් තමයි කෙනෙක් පිරෙන්නේ. ඉස්ලාම භාවනා මධ්‍යස්ථාන වලට එනවා පැවිදි වෙනවා ඒකල වෙලා ඉතින් අර පරම විවේකය කාය විවේකේ හොයා ගන්න. හොයාගෙන භාවනා කරගෙන ඉන්නකොට ඉතින් ඒ භාවනාව හරියන්නේ නැතිකොට මොනවාරි ඒකකින් අර හිතේ පිරීමක් ඇති වෙනකොට මේ කතාවට අහුම්කම් දෙන්න ආසාවක් ඇති වෙනවා. නැත්නම් කාටද කතා කරන්න හිතෙනවා. ඒ කතා කරනකොට ඉතින් කෙනෙක් කියනවා අසවල් ගමේ නම් ඉන්නවා ලස්සන කාන්තාවක් දුරුදුටුවන් මන පහදිනවා පුදුමාකාර ලස්සනක් තියෙන හොඳට නටන්න පුළුවන් හොඳට වයන්න පුළුවන් හොඳට ගයන්න පුළුවන් කියලා ඒ කතාව ඇහෙනකොට අර භාවනාවේ නීරසකම ඇති වෙච්ච කෙනාට හරි පුදුමාකාර උනන්දුවක් පුදුමාකාර අර පැය ගණන් ඉඳගෙන ආන්න පුළුවන් ගතියක් එනවා භාවනා ඉඳගෙන විනාඩි 5 ඉඳ බෑ අමාරුයි මොකද එතකොට එන්නේ නීරස ගතිය එපා කරන ගතිය. ඒ වෙනුවට අර සවන ගතිය කාගේ හරි ඔය කුණු කන්දලයක් එහෙම නැත්නම් අර වගේ රාග දනවන දෙයක් අහන්න ගියාම එක වණින් හිටගෙන තනි කකුලෙන් පැය ගාණක් අහගෙන ඉන්නවා. ඉතින් එහෙම කරගෙන ඉන්නකොට අනේ මේ පුද්ගලයා මොනතරම් වාසනාවන්ත යා වචනේ මට මෙච්චර ප්‍රියයි මේ පුද්ගලයා මේ මිනිස්සයා දැකලානේ කතා කරන්නේ. අපිට එහෙම වාසනාවක් නැහැ කියලා ඒ අහපු දේ දැකීමේ ආසාවක් පහළ වෙනවා. ඊට පස්සේ අහන ඔච්චර විස්තරන ෆොටෝ එකක් ගත් එකක් නැද්ද? වීඩියෝ ක්ලිප් එකක් හොයාගන්න බැරිද? ආ ඊට පස්සේ අර මනුස්සයා ඉතින් ෆොටෝ එකක් හරි වීඩියෝ ක්ලිප් එකක් ගෙනදීම ආ ඒක උඩ යට පාද කර ලොකු කර කර පුංචි කර කර ඊගාට දස්සන සමුල්ලේපණයට යනවා. දසන සංසග්ගේට. ඉතින් ඔක ලොක් කරලා පිටියේ පේන තැනක් ගහගෙන නිදාගෙන හැරිච්ච ගමන් ඒක දිහා බලන්න තමයි හදාගන්නේ. ඒ අර ශ්‍රවණට පස්සේ ඊට පස්සේ හිතෙනවා දැන් මේ රූපේ අසවල් තැන තියෙන බව අහලා තියෙනවා දැකලා තියෙනවා අනේ මේ මටම කතා කරන්න වචන දෙකක් නැත්තම් වචන දෙකක් කතා කරන්න නැත්තම් ඉතින් අපිට මොන තරම් වාසනාවක්ද කියලා ඒ සමුල්ලේපණයේ ආල මේ ආලපණයට ආසාවක් ඇති වෙනවා ඉතින් ආලපනට ආසාවක් ඇති වුණාට පස්සේ ඉතින් ඔක්කොම මැද සෙනක මැද අර ඊටාම ප්‍රියමනාප කමනීය කෙනෙක්ට කතා කරනකොට ලෝකයාගේ සම්පූර්ණ අවධානය ලක් වෙනකොට පුදුම සතුටක් ඇති වෙනවා. මේක තමයි ලෝකයේ මේ භවභෝග සම්පatti කියලා කියන්නේ ජනප්‍රියතාවය කියලා කියන්නේ කියලා. ඉතින් අර සවනට වැඩිය දසනේ හොඳයි, දසනට වැඩිය සමුල්ලේපනේ හොඳයි. ඊට පස්සේ හිතෙනවා මේ ආලිංගණයකට අතපත ගන්නද එහෙම නැත්නම් ඒකට ඉඳගෙන කැම වේලක් ගන්නද සම්භෝගයකට ඉතින් ඒක තමයි ඇත්තට සමාජශීලී කියන්නේ. නිකන් ගෑනු කෙනෙක්ගේ කතා කරලා වැඩක් නැහැ නේ. ඒක තව ටිකක් එහාට ගෙනියන්න නම් සම්භෝග. එක්ක ඉඳට වෙන කෑම වේලක් ගන්න ඕනේ. එහෙම නැත්නම් දෙන්න එක තුලා ගමනක් යන්න ඕනේ. ඉතින් එහෙම ගියාට පස්සේ සංසර්ගය ඇති වෙනවා. ඇඟ අඟ තපත ගෑවෙනවා. ඒ විවිධාකාර ආලිංගන කරන්න වෙනවා, කෙරෙනවා. අර සමූල වාස නිසා. ඉතින් සරුවත්යන් සඳහන් කරන විදිහට ශ්‍රවණයෙන් දර්ශනයට, දර්ශනයෙන් ආලපනයට, ආලපනයෙන් සම්භෝගයට, සම්භෝගයෙන් සංසග්ගයට ගියාට පස්සේ මෛතුණිය කියන එක එච්චර ලොකු දෙයක් නෙවෙයි කියලා. එතනින් එහාට ගියාට පස්සේ මෛතුණියට වැටෙනවා කියන එක එලිපත්තට ගියාට පස්සේ එලිපත්තෙන් එළියට යනවා වගේ තමයි. ওই ටික අම්මට සිද්ධ වෙන්න පුළුවන් කියන එකයි කියන්නේ. තමන්ගේ අම්මා කෙනෙක් එක්ක වුණත් ඔය නිතරම අහන්න නිතරම දකින්න නිතරම කතා කරන්න ගමන් බිම යන්න ගියාට පස්සේ ඒ මාතෘත්වයේ පුතා කෙරෙත් නැති වෙනවලු පුතාගේ මාතෘ අම්මටත් පුතා කියන හැඟීම නැති වෙනවා කියන්නේ. වැඩිපුර ඇසුරට ගියොත් ඒ වගේම මේ ත්‍රිසංගීය මේ මාගමක් එක්ක ඒ කියන්නේ ඥානු සතෙක් එක්ක වුණත් ඇසුර ගියොත් ඔය වගේ පරීක්ෂණ කරන්න හිතෙනවා කියන්නේ. ඊට පස්සේ මේ පුද්ගලයාගේ ආය හොදලා ගන්න දෙයක් ඉතුරු වෙන්නේ නැහැ. ඉතින් එහෙම සරුවචන් වහන්සේ ඉන්න කාලේ සිද්ධ වෙච්ච වෙලාවේදී වාර්තා වුණාට පස්සේ සරුවචන් හිතුවා අනේ මේ මිනිහට තංග අම්මා කියන එකවත් මතක නැතුණාද කියලා අහලා තියෙනවා. මයිතුනේ සේවයට වැටුණාට පස්සේ මේ තමන්ගේ අම්මත් එක්ක නේද මේ මයිතුනේ ගිය එකවත් තේරුම් නැතුව ගියානේ. ඉතින් ඒකවල දොස් කියලා වැඩක් නැහැ. ඒ මොකද සංසග්ගේ පියවර හතක් වැටිලා. නමුත් අපිට මේ නිකාමලාභී අකසිලාභී අකිච්චලාභී කියලා කියන්නේ මේ කතා නිතර කනට ඇහෙනවා නම් අර සවන අවස්ථාවේදීම අපිට බේරෙන්න අවස්ථාවක් තියෙනවා. දැන් මේ තියෙන්නේ භාවනාවට ඇති අකමැත්ත නිසා, තනිව පරියන්කේ කියන තැන බැරිකම නිසා, තනිව සක්මන් කරන්න බැරි නිසා අල්ලපු ගෙදෙට්ට ගිහිල්ලා අල්ලපු කුටියට ගිහිල්ලා දානසාරට ගිහිල්ලා කතා කර කර ඉන්නේ. ඒක දෝෂයක් නෑනේ, අපරාධයක් නෙවෙයිනේ, කතා විතරනේ කියලා යනවා. ඔය කවුරු හරි පැත්තකට අහගෙන හිටියොත් කොහෙන්ද කතාව පටන් ගන්නෙ කොහෙන්ද කෙලවර වෙන්නේ කියලා කිසිම න්‍යාය පත්‍රයක් නැහැ. බොහෝම ලේසියට ලේසන තන ගඟක් අයින්ට ගිය මනුස්සයා මඩ වගුරේ රෝල් මඩේ ලේසලා ගඟට ලේසලා වැටෙනවා වගේ දස්සන සවන සමුල්ලේපන තම්බෝග සංසග්ග ඊට පස්සේ ඒ වෙනකොට ඉතින් හොඳටම අර පෙට්‍රෝල් ගින්දර ලංකරා වගේ ඔය පෙට්‍රෝල් වලට ගින්දර අත ගෑවෙන්න ඕනේ කිට්ටු කරන බක්කලාලන ඒ වගේම විදුලියත් ඔය විනා 1.5 විදුලිය 230 වගේ නෙවෙයි 33000 වෙනකොට අඟල් 6ක් කිට්ටු වලට වදිනවා වැඩි වෙන්න වැඩි වෙන්න ඒක විදුලි ඡාපය දැන් ඔය විදුලි කොටනකොට බම්බ ගණන් යාර ගණන් විදුලි ඡාපය දුවන්නේ. ඒතකොට විදුලිය ආතතිය මෙච්චකයි කියලා මනින්න බෑ. මනුෂ්‍ය පරිපාලනය කරන එක තමයි ඔය 66000 වගේ කරන්ට් එක ඒකට අත ලං කරන්න ඕන විතරයි ඕන කරන්නේ. ඒතකොට වදිනවා. ආයෙත් මොනවාකට ආදාහණයම කරන්න දෙයක් නැහැ. වැඩේ එතනම සිද්ධයි. ඒ වගේ තමයි මේ පුත්‍රජානන් සඳහන් කරනවා භික්ෂුවක් ගැන කතා කරනකොට පිරිමියෙක් ගැන කතා කරනකොට උන්වහන්සේගේ සර්වඥතා ඥාණයට වැටෙන්නේ නැහැයි කියලා මේ පුරුෂයාගේ හිත මත් කරවලා නතු කරවන වෙනත් රූපයක් මේ ස්ත්‍රී රූපේ ඇර. ස්ත්‍රී රූපේ තරම්. ස්ත්‍රී සද්දේ තරම්. ස්ත්‍රී ගන්ධේ තරම්. ස්ත්‍රී රසයේ තරම්. ස්ත්‍රී පහස තරම්. නැත්තම් ස්ත්‍රීන් ගැන කතා කරන එක තරම් ඒ හිත මන්මත් කරවලා රඳවන දෙයක් තව ඇත්තේ නැහැ කියලා නිසා බුදුරජාණන් සඳහන් කරලා තිනවා කෙලින්ම කියනවනම් සමන්ත පාසෝ මාරස්ස මාර්යාගේ සමන්ත පාසය සියල්ලගෙන්ම සම්පූර්ණ වෙච්ච මල පුඩුව කියලා කියන්න පුළුවන් කියලා පුරුෂයාට ස්ත්‍රියාව එතකොට නිකන් පේන්න තියෙන නිකන් සරුවචනංශයේ පුරුෂ ප්‍රධාන කතාවක් මේ කතා කරන්න කියලා. හැබැයි ඒතරම් පිටිපස්සේ තියෙනවා ස්ත්‍රියාටත් පුරුෂයාම තමයි කියලා. ඒ බුරුම ඉන්න කාලේ මම අහපු කතාවක් තමයි අපි හුඟක් වෙලාවට ඒ මිනිස්සු යන්නේ නැති වෙලාවට ඔය ආන්දනේ පිටින් සිවුර කලවලා දාලා ඉන්නවා උඩුකය නිරුවත්ව. ඉතින් එහෙ බුරුමේදී මෙහෙම ඉන්න අමාරුයි. ඒ මොකද හැම වෙලාවෙම ඒකේ එක්කෝ සිල්මෑරිවරු ඉන්නව නැත්නම් කුස්සිය වැඩ කරන අය ඉන්නව වැඩ කරන අය නිතරම මෙහෙම අරන්නේ මේ සේනාසන කොටස කියලා වෙන් කරලා නැහැ හැම තැනම ඕනෙම වෙලාවක ස්ත්‍රීන් ඉන්න පුළුවන්. ඒ නිසා නිතරම කියනවා මොන්නම ක්‍රමයට හරි උඩුකය වසාගෙන ජීවත් වෙන්නයි කියලා. ඒ තායිලන්ත හාමුදුර කෙනෙක් වළු පිරිමියෙක් ස්ත්‍රියක්ගේ නිර්වත් උඩුකය දකින්නට රාගය 100ට නගිනවා නම් ස්ත්‍රියාවකට නිර්වත් පුරුෂයෙකුගේ උඩුකය දකින්නට 300ට නගිනවා. ඒ නිසා ඒ ඇත්තු අමාරුවට වැටෙන්න දෙන්නේ නැතුව Taman ඒ ආචාර ගෝචර සම්පන්නව ගත කරන්න කියලා. ඉතින් ඒක නිසා තමයි අපි කියන්නේ මේ අරණියට අවශ්‍ය අනවශ්‍ය වෙලාවට කවුරක්වත් ගෙන්නන්න එපා. මොකද එතකොට අපිට අර ඒ වනවාසී ජීවිතය ගත කරන්න පුළුවන්. නමුත් මේ වැඩ බහුල වුණාට පස්සේ ඒක එක වෙනකොට ඉතින් ටිකෙන් ටිකෙන් ටිකෙන් ටිකෙන් පුරුෂ පක්ෂය, ස්ත්‍රී පක්ෂය අනවශ්‍ය වෙලාවට ආවට පස්සේ ඉතින් අර සංසග්ගයේ තමයි අපිත් මේ අනුබල දුන්නා වාගේ කතාවක් යනවා. ඉතින් මේ වගේ පෙරපින් තියෙන්න ඕනේ මේ විදිහට සම්පූර්ණයෙන්ම Tamanට පැත්තකටලා ඉන්න. එක දවසක ජාතක කතාවක සඳහන් කරලා තියෙනවා සරුවච්චන් වහන්සේ බෝසත්ත්ව කාලේ ගඟක් අයිනේ බොහොම ලස්සන කුටියක් හදාන මේ සංසග්ගයේ ආදීනව දැනගෙන තනියව වාසය කිරීමට තපස් පැවිද්දෙන් පැවිදිලා ඉඳලා තියෙනවා. එහෙන් පැවිදිලා ඉන්නකොට බලාපොරොත්තු නැති වෙලාවක ඒ ඉස්ත්‍රියාවක් ගහගෙන ගිහිල්ලා තිනවා ගඟේ මරහඬ තියෙතියා. පස්සේ අර අනුකම්පා බුද්ධියෙන් ගොඩ අරගෙන තියෙනවා. ගොඩ අරගෙන කිවලු උඹ පේන්නේ නැත්නකට ඵලයන් මම මේ සියලු සැප අතාරලා මෙහි ආවේ කිසිසේත්ම මේ නැවත මනුෂ්‍ය වාසයකට යන්නවක්වත් ගිහි ජීවිතයට යන්නවක් කාමයේ පිළිබඳ හැඟීමක් නෙවෙයි. නිසා උඹට මම ජීවිතේ දුන්නා කියලා කකුල් දෙක අල්ලා ඉඹ ඉඹ වැන්දත් මට කරන්න තියෙන ලොකුම සේවය තමයි පැත්තකට බලයන් කියලා. ඉතින් අර කාන්තාව කියනවා මට ඔබතුමා පියෙක් වාගේ ඔබතුමා මේ උත්මයේ ඉර්සිනාංශ කෙනෙක් මුතුත අවසර දෙන්න මටත් ආයේ මනුෂ්‍ය ජීවිත ඕන මං ඉතාමත්ම අසාධාරණ ලක් වෙච්ච කාන්තාවක් ඒව කියන්න ඕනේ නෑ. මම පැත්ත කරලා මමත් පැත්ත කරලා අරණ්‍යයකට අසුබකටලා වාසය කරනවා. ආ ඒකට කමන්නේ පේන්නේ නැත්නම්කට ඉන්නේ වෙලයි කිව්වා. මේ පැත්තට පින්න පාතේ පළවල හොයන ඉන්නත් එපා ඉන්නේ. ඉතින් මෙහෙම කාලයක් ගියලු කිසිම ප්‍රශ්නයක් වෙලා නැහැ. ඉතින් පස්සේ අර තාපසතුමා භාවනා කරනකොට විවේකී වෙන්නකොට අර කාන්තාව අල්ලපු ඇටි, කොට ගත්ත ඇටි, ඇවිල්ලා වැඳපු ඇටි, කිවිස ගත්ත ඇටි, ගිය හැටි ඉතින් කල්පනා වෙනවා. ඉතින් කල්පනා කරගෙන ඉනකොට ටික වේලාවක් යනකොට ඉස්සරහා මැවි පේනවා වාගේ ඇවිල්ලා අන්තිමට ක්‍රමක්‍රමයෙන් ක්‍රමක්‍රමයෙන් ඒ සාග නිශ්චිත හැඟීම් පහළ වෙන්න පටන් ගන්න තියෙනවා. ඒ වුණාට ඒ ස්ත්‍රියව කිසිම ආකාරයකින් අනුබලයක් දීලා නැහැ. පේනවත් ඉඳලා. නමුත් මෙතුමගේ හිත නිතරම වැඩ කරන්නේ ඒකටම. වැඩ කරලා කරලා කරලා අන්තිමටම කල්පනා කරලු දැන් මං විශ්ින් කළ යුතු නිහීනම තුච්චම වැඩේ තමයි ඒ ස්ත්‍රියට ගිහිල්ලා ඒ ස්ත්‍රියාවගෙන් සෙනෙහස ඉල්ලන එක දෙන එක නම් අනිවාර්යයෙන්ම දෙනවා මොකද ගෞරව සම්ප්‍රෘත බයක් තියෙන්නේ. නමුත් මගේ පැවිද්දයි මගේ මේ තියල්ලුම අබිනිෂ්ක්‍මණයයි ඒ වගේම මම මෙතෙක් කරලා තියකට කිවිසුමයි කතිකාවතයි සේරම මේකෙන් කෙලසෙන බව. මේ මේවා තර්ජනය කර කර කර කර හිත නත කරනවා. දවසින් දවස දවසින් දවස මේ ඔක්කොම තලා පෙලාගෙන අර ඒ සංසග්ග ආශාව ඇවිල්ලා අන්තිමට ඒ උඩ උඩට ඇඳලා තියෙන මේකත් තාටගෙත් ගලවලා ගල්ලෙනින් එළියට එන්න ආවලු. එළියට එන්නකොට එතුමා කරලා තිබුණලු ගල්ලෙන විශාල ගලකින් වහලා යට ගල් අඩයක් තියලා මේ ගල් අඩේ උස්සලා දාන්න බැලු සෑහෙන පිරිමෙකුට ආවේ. ගල සම්පූර්ණයෙන්ම අල්ලලා අඩේ අයින් කරලා එළියට යන්න ඕලු ඇතුළේ ගෑසයි වහුවට පස්සේ එන්න බැරිලු වනසතෙකුටවත් එන්න බැරි විදියට. මෙයා බොහොම බොයෝද බලශක්තියිත කෙනෙක්. ඉතින් මෙයා දැන් රිංගලා ගල්ලඩේ ලංකට ගිහිලා කල්පනා කරවලු දැන් මේ ගල්ලඩෙන් එළියට ගියොත් උඹ අනිවාර්යයෙන්ම මේ කියන මයිතුන සීවනට වැටෙනවා. මේක ඇතුලේ හිටියොත් අපායකට වැඩිය දුකක්. නිතරම කල්පනා වෙන්නේ මේකමයි. ඒ නිසා මේ එළියට ගියොත් මේ දීර්ඝ කාලයක් අපාගත වෙන්න වෙනවා. ඇතුලේ හිටියොත් මේ මුළු ජීවිතේම දිගටම මේ රාග භරිතව ජීවත් වෙන්න වෙනවයි කියලා ඒ ගල්ලඩේ ඔළුව එළියට තේදි කඳ ඇතුළතදී ගල් ගල්ලඩේට ගහපුවාම ගල ඇඟට කඩානට මැරලා තියෙනවා. ඒක හොඳයි කියලා හිතලා තියෙනවා. එළියට ගියත් විනාසයි ඇතුළට ගියත් විනාසයි කියලා. ඉතින් පස්සේ බුදු වුණාට පස්සේ උන්වහන්සේ දේශනා කළා තියෙනවා. මෙන්න මෙහෙමයි මේකේ ස්වභාවය. ස්ත්‍රී පක්ෂයේ කිසිම එකේ දෝෂයක් නෙවෙයි. නමුත් පුරුෂ පක්ෂයේ තියෙන මේ කාන්දා ශක්තිය ඒකේ ජීව ගතියක්. ඒ දෝෂයක් නෙවෙයි. නමුත් ඒකට කිට්ටු කරන ආසන්නේ මොන හරි ලකුණක් තිබුණොත් ඒක මුකුත් නැහැ පැට්‍රෝල් එකකින් දරයි වගේ. ඒ නිසා ඒක ඇත්තටම මේ සංසග්ග කියන වචනේ කාන්තේම භික්ෂුවකටත් කාන්තාවකට සීමා වෙලා නැහැ. පුරුෂ පක්ෂයේ කෙරෙහි එහෙම නැත්නම් මේ සිව්පස දායකයන් කෙරෙහි ඕන තරම් එන්න පුළුවන්. ඒ නිසා ඒ දායකයන් එක්ක කටයුතු කිරීමේදී නිතරම කියලා තියෙනවා සම්බන්ධතා හතරක් ලෝකේ තියෙන්න පුළුවන්. ගහිත ගහිත, ගහිත මුත්ත, මුත්ත ගහිත, මුත්ත මුත්ත කියන එක. ඒ කියන්නේ ස්වාමින් වහන්සේ නිතරම දායකයන් දිහාට ගහිත ස්වරූපයෙන් ගැලීගත් ස්වරූපයක් තියෙනවා. ඒ ඒ දායකයත් මේ ස්වාමින් වහන්සේටම ගහිත ස්වරූපයක් තියෙන අපේ ස්වාමින් වහන්සේ කියලා වෙන ස්වාමින් වහන්සේට දාන දෙන්නෙත් නැහැ. වෙන ස්වාමින් වහන්සේලාට ඒ වගේ පහසුකම් සාර්ථක අපේ ස්වාමින් වහන්සේ කියලා ඒ ස්වාමින් වහන්සේටම ගහිතයි. බොහොම දෙන්නර දෙන්න ඇලි ගලි වාසිර කියනවා ගහිත ගහිත කියන එක. ඒ වෙනුවට ඒක තමයි අන්තිම නරකම දිනුමක් වගේ පෙනුනට අන්තිම නරකම සම්බන්ධතාවයේ ගියන් එක තියෙනවා. ඊගා තියෙනවා මුත්ත ගාහක කියලා ස්වාමින් වහන්සේ කැමති නෑ. දායකයෝ එනවට යනවටවත් හැබැයි කල යුතු යුතුකම් වෙලාවට කරනවා. උන්වහන්සේ මුත්තක ස්වරූපයෙන් මිදිච්ච ස්වරූපයෙන් සංසර්ග නැතුව අසංසග්ග වාසී වෙනවා. නමුත් දායකයෝ කොහොම කරත් මොන දේ කෙරුවත් ගෞරව සම්ප්‍රයුක්ත බයකින් යුක්තව නිතරම වළන මේ ස්වාංශය අසුරු කරන්නේ. ඉතින් මේක සම්බන්ධයෙන් අපවත් වෙච්ච නායක හමුසෝවේ ලියලා තියෙනවා. මේ ආරණ්‍ය ප්‍රතිපදාව හැදුවට පස්සේ බොහෝ ගිහියෝ සාමාන්‍ය සංඝයා වහන්සේලාට දන් දෙනවට වැඩිය මේ ආරණ්‍ය වාසී විවේකීව ඉන්න ස්වාමීන් වහන්සේලාට දාන හැන්දක් බෙදා ගන්න පුදුමාකාර ආශාවක්, පුදුමාකාර බණ ටිකක් අහන්න ආශාවක් තියෙනවා. නමුත් මේක දැන හෝ නොදැන දෙපාර්ශ්වයේම පිරිහීම පිණිස පිහිටන බව මතක තියාගන්නයි. කවමදාකවත් ඒකෙන් මේ සංඝයාට හම්බ වෙන අතිරේක ලාභයක්වත් නැහැ. ගිහියෝ ඒ වෙලාවේ සද්ධා වඩා ගත්තට වෙන්නේ මොකද්ද? අර යන්තම් හරි කොහොම හරි ගොඩේන්න හදන සංඥා වාංශෙත් වැටෙනවා. ඊට පස්සේ ගිහියන්ගේ මේ අනවශ්‍ය සම්බන්ධතා නිසා ඒ චේතෝ විමුක්තියක් නැත්තම් චිත්ත සමාධිය පිරිහුණාට පස්සේ ඒ වෙලාවේ ගිහියා උත්කෘෂ්ඨ පිනක් කරගත්තට මත්තර වෙන්නේ එච්චරවක් පිනක් කරගන්න ආමුණු කෙනෙක් නැති වෙන එකයි කියලා පරිසං වෙන්නේ. ඒ නිසා ගා මුත්ත ගාහක කියලා කියන්නේ හාමුදුරුවෝ මිදෙන්න උත්සාහ කරනවා. නමුත් දායකයෝ පිටිපස්සේ එළවනවා. අනිත් පැත්තේ තියෙනවා ගාහ මුත්ත කියලා හාමුදුරුවෝ නිතරම දායකයා පිටිපස්සේ එළවනවා. නමුත් දායකයට පෙන්වන්න බෑ මේ හාමුදුරුවෝ එන්නකොට දොර වහනවා. එන්නකොට පැත්තකට යනවා. වාතය ආවොත් සම්මාදම් පත්‍රයක් තමයි. ආවොත් මොකක් හරි දෙයක් இல்ல. ඉතින් ඒක නිසා දන්නවා ඉතින් හාමුදුරුවෝ ඉන්ඩෝනනේ පාංශ කූලෙ දෙන්න හරි මොකක් හරි ඉන්ඩෝ. නමුත් දැක්කොත් ඇඟරිදියා. හරියට ණයක් දීපු මිනිස්සේ ණය ගණ්ඩේම වාගේ තමයි දකින්නේ. එතකොට හාමුදුරුවෝ ගාහකයි, දායකයා මුත්තකයි. දැකපු අහන කෙනා අනේ උඟ කාලෙකින් දැක්කේ වඩින්න ස්වාමීන් වහන්සේ කියනවා. හැබැයි මේ පිටිපස්සුදෙනේ පැන ගන්න බැරි වෙච්ච වෙලාව. ඒකට වෙන්න පටන් ගත්තාම බොහොම තුච්ච තත්වයක් ඇති වෙනවා. ඒ අර පැවිදි ගෞරවය නැහිටින්නේ. අන්තිමේක තමයි මුත්ත මුත්තක දායකයා සංඝයා වහන්සේ කෙරෙහිත් සංඝයා සංඝයාගේ දායකයා කෙරෙහි කිසිම බැඳීමක් නැත්තේ. සර්වඥාසෝය මේ පරිනිර්වාණ සූත්‍රයේ දේශනා කළා තියෙනවා මහණෙනි මම මේ භික්ෂු සංඝයා කරේ මම කිසිම අපේක්ෂාවක් නැහැ කියලා. ඒ වගේම භික්ෂු සංඝයා මා කරේ අපේක්ෂා තියාගන්නත් එපා. මම උඹලට කළ යුතු යමක් තියෙනවා නම් සාස්තුන් වහන්සේ නමක් විදිහට සියල්ල කරලා තියෙනවා. ඔන්න ගස් මුල් තියෙනවා, ඔන්න රුක මුල් මේ විවේක සේනාසන තියෙනවා, භාවනා කරපාල. මම දිහා බලන්නේ ඉතලා වැඩක් නැහැ. ඒකේ මමත් උඹලා ගැන බැලිලක් ඇත්තේ නැහැ. උඹලාට කරන්න තියෙන දේවල් කරලා තියෙනවා. උඹලමලාගේ වැඩ බලාගන්න මම යනවා මගේ වැඩේට කියලා. හැම වෙලාවෙම උන්වහන්සේ ඒ අර මහා ප්‍රඥාවෙන් තමයි විවේක හොයන ගතියක් තිබිලා තියෙනවා. ඒ විතරක් නෙවෙයි උන්වහන්සේ නිතරම මේ කතාව සංඝයාට ඇහෙන්න සලසලා තිනවා. අකිච්චලාභී, අකසෙල්ලාභී, නිකාමලාභී නිදහසේ ලැබෙන්න ලැබිලා තිනවා. ඇති වෙන්න ලැබිලා තිනවා. ව්‍යාපාරකින් තොරව ලබා ගන්න පුළුවන් තත්ත්වයට ඇති කළා තියෙනවා. මේ නිසා සරුවචනන්දගේ ශාසනය ඒ සමාජික තත්ත්වෙමුත් අනෙක් ශාසන වලට බොහෝම වෙනස්. ඒ නිසා ඔය විශේෂයෙන්ම ඔය මහා ශුන්්‍යත සූත්‍ර වගේ සූත්‍රවල සඳහන් කරලා තියෙනවා මේ සරුවචන මත නිග්‍රෝධාරාමේ මේ කපිල වස්තුවේ ඉනකොට සංඝයා වහන්සේලා ස්ථානේ පිරීලා ඉතින් ආනන්ද හැමදාම අහනවා මොකද මේ මෙච්චර මේ සිවුරු වැඩ කරනවා පාත්‍ර වැඩ කරනවා කර්මාන්ත වැඩ කරනවා මොකද කියන ස්වාමීන් වහන්සේ හැම මේ අසපුවක්ම හැම සේනාසනයක්ම භික්ෂුන් වහන්සේලාගෙන් පිළිලා ඒ නිසා සිවුරු කටයුතු වැඩි මොකක් හරි වැරද්දක් තියෙනවා ආනන්ද කියලා කියනවා. ඒක මොකද්දෝ දෝෂයක් තියෙනවා මේක හරියන්නේ මේක නෙවෙයි මේ පිරිවෙන් හැදීමේ බලාපොරොත්තු උනේ ඒක විවේකයේ තියෙන්න ඕනේ කියලා. ඒව අද සාමාන්‍ය එළියට ගන්නෙත් නෑ කතා කරන්නෙත් නෑ. ඒ මොකද පන්සලේ හුණු වල කවදාකවත් වහන්නේ නෑ. හැමදාම කර්මාන්ත තමයි. ඒක පන්සල් හැදෙන එකත් ඒ වගේ. වැඩිම ඉතින් මේකෙන් තමයි පණ රැකෙන්නේ. එහෙම නැත්නම් වෙන මේ මේ සීලේ වැඩිවීමකින් සමාධිය වැඩිවීමකින් ප්‍රඥා වැඩිවීමකින් පණ වඩා ගන්න බැරි කරන කට්ටියක් වගේ කුසීත කතා තමයි කියන්නේ. ඉතින් මොනවාරි කෙරෙන්න එපා. අලුත් අලුත් දානෝ තන જાතියනෝ වෙනසේ කියව විදිහට හදන හදන්නේ මොනවද ওই බාහිර දේවල් තමයි. ඉතින් ඒක ලංකාවේ බුද්ධ ධර්ම ගැන බැලුවත් කොයි රටට බුද්ධ ධර්ම ගියත් තන තන හොඳට පේන තියෙන චෛත්‍ය විහෙර තියෙනවා හොඳ බුද්ධ ධර්මයක් තමයි තියෙන්නේ. හැබැයි විහෙර ඇතුලේ කරන ওই කාමීත්‍යාචාර වැඩ හාමුදුරන්ගේ දෙන දුස්සීලකම් බැලුවොත් එimhe විහෙර ගානට ඉවත් වැඩි වෙනවා. ඉතින් එතකොට පේන්න තියෙන්නේ මේ කවුරුද මේ රැවටෙන්නේ කියන එක. මේක හොඳට සලකන්න ඕනේ තමන්ගේ චේතෝ විමුක්තිය ඉස්සර කරන භාවනා කරන කෙනා භික්ෂුවක් වේවා ගිහියෙක් වේවා අනිවාර්යයෙන් මතක තියාගන්න ඕනේ මේ ලෝකයා දකින බුද්ධ ආගමත් බුදුහාමුදුරුවන්ට වෙන්න හදන බුද්ධ ධර්මයත් විශාල පරසරයක් තියෙනවා. නමුත් කවදාකවත් නරකයි ඒ බුද්ධ ආගමට ගරහන්න. මොකද අපි අර නෙළුමක් මඩ ගෝරුවකින් පටන් ගත්තා වගේ එතනින් අපි ශ්‍රද්ධාව ඇති කරගත්තේ ওই මේ මේ චෛත්‍ය විහෙර දැකලානේ. නමුත් මේ ශ්‍රද්ධා ඇති කරගත්ත ශ්‍රද්ධා එදා වගේම ලාමක අමූලික ශ්‍රද්ධාවක් වෙන්න දෙන්නේ නැතුව ඒක ඕකප්පන ශ්‍රද්ධාවක් විදිහට Taman තුලින් ඇති වෙන්නා වූ සමාධි ප්‍රඥාවෙන් දිනු කර ගන්නව නම් එන්නේ එන්නේ එන්නේ තමයි තේනවා ඒ කරගන්න කටියට ඒක කරගන්න තියලා Taman අර නිකාමලාභී අක්ෂරලාභී අකිච්චලාභී විදිහට අර පවිවේක කතාවටම අසංසග්ග කතාවටම නතු වෙලා ඒ දිහාවට බර වෙලා අර කට්ටියට යටත් වෙලා පහත් වෙලා ඉල්ලන දඩයක් දීලා බාධා මේ මේ ගැටුම් ඇති කරගන්න නැතුව විවිකේ සකස් කරගන්න ඒකට කිසි කෙනෙකුට දොස් කියන්න බෑ. හැබැයි තමන් විවිකේ නැති කරගත්තා නම් ඒ ඉතින් තමන් තමයි වග බලා ගන්නවා. අර පුංචි දර කොටේ කෙල්ලිලා මුහුද මැදට ගිය පුද්ගලයෙක් වාගේ ඒ වැඩවලදී හා හෝ කියන යාළුවෝ ටිකක් එකතු වුණාට අන්තිමට මුහුද මැදට ගිහලා මැරෙනවා වාගේ නාස්ති වෙනවා. ඒක අර හත්ති සාරිපුත්තු සූත්‍රයේදී ඒ ආනන්ද ස්වාමීන් වහන්සේ සඳහන් කරනවා ඒ ටිකක් මේ ගැඹුරක් කියවෙන සූත්‍රයක්. ඒ හත්ති සාරිපුත්තු ස්වාමීන් වහන්සේ ඉන්න තැන නෑ මහා කොට්ටිත ස්වාමීන් වහන්සේ ධර්ම සාකච්ඡාවක් කරනවා. ධර්ම සාකච්ඡා කරනකොට තුල්හත්ති සාරිපුත්තු ස්වාමීන් වහන්සේ අතුරු කතා හයනවා. අතරමැද්දේ නිකන් කඩාපනිනවා. එතකොට කොට්ටි තාමසෝ කියනවා පොඩ්ඩක් ඉන්න අපි සාකච්ඡා ඉවරලාම අවස්ථාවක් දෙන්නම් මේ අතරමැදට අතුරු කතා හෙලන්න එපයි කියලා. ඒකට එයාගේ යාළු හාමුදුර කෙනෙක් කියනවා කොට්ටි තාමසෝන්ට අවසරයි ස්වාමීන් වහන්සේ මේ චුල්ලාත්ති සාරිපුත්තු හාමුදුර කියන්නේ පොඩි කෙනෙක් නෙවෙයි. ඒ ශාන්සරේ ශක්තිය තියෙනවා ප්‍රතිබල භාවයේ තියෙනවා මේ වගේ දෙකේදී අතුරු කතා හෙලන්න. ඒ නිසා උන්වහන්සේ යමක්කමක් දාන්න බොහොම භාවනාවේ බොහොම දියුණු කෙනෙක් කියන එක අඟවනවා. ඊට පස්සේ කොට්ටිත ස්වාමීන් වහන්සේ මතක් කරනවා මේ විදිහට භාවනාව දියුණු වුණත් මේ විදිහට අනිකුත් ආජීවයෙන් සීලයෙන් ප්‍රසිද්ධ වුණත් යම් කිසි කෙනෙක් බික්කු බික්කුනි උපාසක උපාසිකා රාජරාජ අමාත්‍යවරු අන්‍ය තීර්ථකයන් ඇසුරේ වාසය කරනවා නම් ඔයා මට කියන්න එපා දවදාරි වාසී වරුත් අරිනවා කියලා. එimhe ඉන්න කෙනා අන්තිමට වෙන්නේ සිවුරු අරින එකෙන් තමයි වැඩේ ඉවර වෙන්නේ කියලා. එතකොට අර ඒ ස්වාමීන් වහන්සේව අරසා කරන්න කතා කරපු හාමුදුරන්ට හිත ගැසිලා යනවා වටින්නේ නැහැ එහෙම කතාවක් කියන්නේ අපේ මේ චුල්ලත්ත සාරිපුත් හාමුදුරුවෝ සෑහෙන මේ බහුසුත යමක් කමක් කරන්න පුළුවන් කෙනෙක් කියලා හිත නරක කරගෙන ඉතින් දෙන්නම සාකච්ඡාවෙන් යන ටික කාලෙකින් චුල්ලත්ත සාරිපුත් හාමුදුරුවෝ සිවුරු වරිනවා සිවුරු ඇරියට පස්සේ අන්න අර ගෝලයාට ඇස් දෙක අරිනවා ආ මෙන්න අර හාමුදුරුවෝ කියූප එක හරි නේද හැබැයි කවදාකවත් මං හිතුවේ නෑ මෙයා මෙහෙම පිරියයි කියලා කියලා පස්සේ ගිහලා කොට්ටිතු ස්වාමීන් වහන්සේට මතක් කරලා කියනවා ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේ දා කියාපු තාලේ ඔබ වහන්සේ දේව නිමිත්තක් දැකලා කිව්වද ඉති ප්‍රාතිහාරයකින් අනුන්ගේ හිත බල්ලා කිව්වද කියලා. කොට්ටිතු ආමර කියනවා දෙකම කියලා. බොහොම විදිහට හිතාගන්නේ මම ඔක දාන්න ඕක වෙන බව කියලා. ඊට පස්සේ ඉතින් අර ඒ ස්වාමීන් වහන්සේගේ තියෙන දුර්දක්න නුවණත් Taman මෙතෙක් ඉහලින් තියාගෙන චුල්ලත්ත සාරිපුත් ස්වාමීන්ගේ නාස්තියත් දෙකම මේ පුද්ගලයාට තාම දරා ගන්න බැරි නිසා එයා සරුවත්යන්ාංශ ගාවට ගිහිල්ලා කියන අවසරයි ස්වාමීන් වහන්සේ මම දවසක් මෙහෙම අපේ චුල්ලත්තිධාරි පුත්තු ස්වාමීන් වහන්සේත් එක්ක ධර්ම සාකච්ඡාවට ගියා කොට්ටි ස්වාමීන් තමයි ධර්ම සාකච්ඡාව මෙහි වැව්වේ එතෙන්දී අපේ ස්වාමීන් වහන්සේ අතුරු කතා හෙළුවා ඉතින් කොට්ටි තහමතුරු එක වාරණය කළා මම එතෙන්දී මෙයාව අරසා කරන්න කතා කරා නමුත් මේ කොට්ටි ස්වාමීන් වහන්සේ මෙහෙම අනාවැකියක් පළ කරා කොච්චර ඔය දක්ෂතා තිබුණත් සංසග්ගය පිළිබඳව පරිස්සම් වෙන්නේ නැත්නම් අසංසග්ගතාවයේ තියෙනවනම් ඔය තියෙන ಗುಣ විතරක් නෙවෙයි සිවුරත් වටන තියෙනවා කියලා. ඒ වෙලාවේදී සංසි මම පිළිගන්න කැමති වෙන්නේ නැහැ. නමුත් චුල්ලත් සාරිපුත්තු ස්වාමීන් වහන්සේ සිවුර ඇරියා ස්වාමීන් වහන්සේ කියලා. අනේ ඒකෙදි ඒ මේ ඒක තනක පාට එක සඳහන් වෙනවා. ඒ පුද්ගලයා තුල අනිමිත්ත සමාධිය ඇති වෙලා තිබුණා. සබ්බන් නිමිත්තම් පහය අනිමිත්ත චේතෝ චේතෝ සමාධිය කියන හොඳටම ගැඹුරු වෙනදි කියනවා නම් චිත්තපටි සංවේදී අසසි සාමිති සික්කති කියන චිත්ත භාවනා දක්ෂ කෙනෙක් වුණත් ඒ භාවනාවෙන් ජය පැම්බුවින් හිටියත් ජය කොන්තේ දිනාගෙන හිටියත් බික්කු බික්කුනි උපාසක උපාසිකා අන්‍ය තිත්තික රාජරාජ මහා අමාත්‍යරු ආශ්‍රය කරනවන ඒ පුද්ගලගේ සියලු ගුණ ධර්ම පෙරහිලා මහානකමෙම හීන බවටපත් වෙනවා කියන්නේ. ඒක තමයි සිද්ධ වෙන්නේ. නමුත් පස්සේ සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ මේ ගෝලයාගේ කතා අහලා උන්වහන්සේ කියනවා කෙසේ නමුත් මට කියන්න තියෙන්නේ ආයෙත් දවසක චුල්ල සත්‍ය සාරිපුත්‍ර සිවුරු දානවා එදාට යාට තේරෙනවා සංසග්ගයේ තියෙන භයානකම එදා යාගේ මහාන ධර්ම සම්පූර්ණ කරගන්නවා කියන්නේ. ඒ වගේ තමයි බොහෝ කාලෙකින් චුල්ලත්ත සාරිපුත්‍ර සාංශයවිල නැවතත් ඒ පැවිද්ද පැවිද්ද ලබාගෙන ඉතාමත්ම ඒ පවිත්වෝ ූපකට්ටෝ ඒක මේ විවේක තදබල විවේකයටපත් වෙලා තනියම වාසය කිරීමේ බුදුරජාණන්ගේ උපදේශ පරිදි අරියත් භාවයටපත් වෙනවා. ඒ නිසා අපි ළඟ තියෙන මේ සීලය, මේ අපි ළඟ තියෙන මේ සමාධිය වගේ දේවල් කොයි වෙලාවෙ පැන්සලෙන් අඳපු එකක් ඉරේසර් කැලකෙන් මකන්නා වගේ මැකෙයිද කියන්න බෑ ඝනසංගනිකාව දන්නේ නැත්නම් සංසග්ගේ දන්නේ නැත්නම්. ඉතින් නමුත් මම අර මුලින් කියපු කතාව ඉවර කරන්න ඉස්සලා කියනවා පටන් ගන්න මෙදී ඒ තේරම ඉල්ලන්න යන්න එපා. අපි සංසග්ගේ තුලින් සංසර්ගයේ තියෙද්දිමත් සති සමාධිය පටන් අරගෙන ගිහිල්ලා ක්‍රමයෙන් යනකොට තමයි වෙලාවක් තේරෙනවා දැන් මට විවේකී අවශ්‍යයි. ඒ විවේක කතා අවශ්‍යයි. විවේක කල්යාණ මිත්‍රය අවශ්‍යයි කියලා. අන්නේ මේ හිතිච්චාම පිස්සංගෙන් පියාටංගෙන් උපදෙස් ලබන්න යන්න එපා. එතකොට ඒගොල්ලෝ අර පිස්සු ඇදලා දානවා ආයසරයක්. ඒක හරියන්නේ නැහැ. මේක කෙරෙන්න ඕනේ. මේ මේ කොටි ගහයටත් මේක කරන්න පුළුවන්. ගෙන්ද ගම්පලොවෙත් මේක කරන්න පුළුවන්. ඝන සංගණිකාවෙත් කරන්න පුළුවන්. ඔහොම අවශ්‍ය නැහැ කියලා ඉතින් කටමැත දඩවනවා. දිරිවට පස්සේ ඒ අර දිනු ගුණ ඇති කෙනාට උනත් ඉන්නවා යකෝ මේ මනුස්සයා හරි බුදුම විප්ලවකාරී බොහොම සෙල්ලක්කාර කතාවක් කරන්න කියලා පරිේෂණ කෙරුවොත් අර චුල්ලත්ති සාරිපුත්ත හාමුදුරන්ට වෙච්ච එක තමයි. ඒ ගුණ ධර්ම සේරමත් තියේදී පිරිහෙනවා. කවදා හරි තේරුම් අරගන්න ඕනේ මේ ශාසනයේ සම්පදා දෙකක් අවශ්‍යයි. උත්තාන සම්පදා සහ ආරක්ක සම්පදා. උත්තාන සම්පදා කියලා කියන්නේ නැති සීලයක් ඇති කරගන්න ඕනේ. සීලය අදි සීලයක් බාටපත් කරන්න උත්සාහ කරන්න දෙක තමයි නැති සමාධියක් ඇති කරගන්න ඕනේ. ඒ සමාධියේ චිත්ත බහන අදි චිත්ත බහනාවක් කරගන්න. නැති ප්‍රඥාවක් ඇති කරන්න ඕනේ. ඒක අදි ප්‍රඥාවක් බාටපත් කරන්න ඕනේ. ඒක නෙමෙයි අමාරු. ඒ ඇති කරගත්තා වූ අදි සීල අදි චිත්ත අදි ප්‍රඥා රකින්න එකයි අමාරු. මේ මුළු ලෝකෙම කාන්තාරයක් වගේ එකක්. මොනම විදිහකින්වත් ඒකේ විවෘත වෙච්ච පෙට්‍රල් ටිකක් හරි ඊතර ටිකක් හරි තියන්න බෑ. ඒක පාට වාෂ්පීකරණ වෙලා නෝ කොහි ගියාද හොයන්න බෑ. ඒක නිසා උපයන්න මේ ඉන්න කිසි කෙනෙකුට චෝදනා කරන්න බෑ. මේ ඉන්න ඔක්කොම ලොකු වනාකේ උපයන. නමුත් නාස්තිකන් හැටි දකින්නකොට මිච්ඡර මේ ආසාවෙන් හදාගත්ත සීලයත් මිච්ඡර ආයාසයෙන් ඇති කරගන්නා වූ සමාධියත් ඒ වාගේ මේ ප්‍රඥාවත් හතරමං හන්දියක තිබ්බ අමු මස් ටිකක් වාගේ නාස්ති කරගන්න හැටි දකින්නට හරි සංවේගය පහළ වෙනවා. අනේ මේ තරම්ම මේ සංසග්ගතාවයේ තියෙන ආදීනව වටහා ගත්තේ නෑනේ. මේ වුණත් භාවනා මෙතනින් එළියට ගිය ගමන් දෙන්න දෙන එක තුලා කතා කරගෙන ඉන්නවා. භාවනා මධ්‍යස්ථානට ගියොත් දෙන්න දෙන එක තුච්චම කතා කරගෙන ඉන්නවා. ඉතින් ඒක නැත්නම් හරියට තේ එකක් බොන්න සීනි නැති වුණා වගේ. හොද්දට මිරිස් නැති වුණා වගේ කතාව වෙන්න ඉන්නම බෑ. ඉතින් සරුවචන සඳහන් කරනවා මනුස්ස ජාතියම ඔහොමයි ඒ අට්ටියේ ඒ හා සමාන ගතියක් ගන්න බැඳෙන ගතියක් තියෙනවා. ඒ එකක් ඉතා නෙවෙයි කුසීතෝ හීන විරියෝ. මේ ලේසියෙන් නිවන් ලබන්නයි මේ යන්න හදාන්නේ. කුසීතකම. බුබ්බඩකම. සරුවත් යනසේ සඳහන් කරනවා කිච්චේන මේ අධිගතං හලන්දානි ප්‍රකාශිතු මම මේක තාම තදබල කෘත්‍යයෙන් මම මේ බුද්ධ සාතන රාජ්‍ය සාක්ෂාත් කරගත්තේ. ඒක කියන්නත් මට අමාරුයි කියලා. කිව්වට අහන්නෙත් නෑ කවුරක්වත්. ඒ තියේදී අර දෙවියන් ආශ්‍රේක පය තියන්න කැමති තැනක මොඩේ අපිනුම් ගහනවා වගේ මේක මේ සෙල්ලක්කාරකම් වලින් යන්න හදනවා. ඒකේ දෝෂයක් නෑ මේ සීලයක් සමාදන් වෙන්නේ නැතුව කාම්බෝගේ ඉන්න පුද්ගලයන්ට ඒකේ දෝෂයක් නෑ ඒක තමයි ඒකේ හැටි. නමුත් මේ සීලයක් සමාදන් වෙලා නිකාමලාභී වෙන්න හදන කෙනා ඒක ඒක ලබා ගන්න ගන්න උත්සාහයේ වටිනාකම දන්නවනම් ඒක නැති වෙන්නේ මේ වගේ ලාමක තුච්ච ධර්ම වලින් ඇඟට දැනිලා වෙන ධර්ම වලින් නෙවෙයි වංචනික ධර්ම වලින් කියලා දන්නවනම් කොච්චරක්නම් ආරක්ෂාව පිණිවන කටයුතු කරයිද කියලා. ඒකෙන් තමයි මේ යෝග ජීවිතය, ඒකෙන් තමයි මේ ආරණ්‍ය ජීවිතය, ඒකෙන් තමයි මේ ඉදිරි ගමන සිද්ධ වෙන්නේ. කොච්චර උපයවුවත්, කොච්චර කැපුවත් ඉනි ගඟට නම් දාන්නේ එහෙනම් ඉතින් ඒකෙන් කවදාකවත් වගතුවක් වෙන්නේ. ඒ නිසා යෝගාවචරය දියුණු වෙනවයි කියලා කියන්නේ. නැත්නම් යෝගාවචරය මොරණොයි කියලා කියන්නේ එnde end end end පුද්ගලයා තමන්ගේම ಗುಣ ටිකටයි සලකන්නේ. තමන්ගේ අත්තරදි ටිකටයි සලකන්නේ. විකාගවත් හොයාගෙන ගිහිල්ලා වැඩක් නැහැ. තියෙන ටික අරසා කරන්න දන්නවනම් මේක නිකන් සක්විති රජ කෙනෙකුගේ මිනිඔටුන්නේ උඩ තියෙන මිනිකොඬල වාගේ. ඒක රකින්න ඕනේ. රැක්කේ නැත්නම් වසලේකට හම්බෙච්ච බලුමැස් හැලියක් වාගේ මේ හම්බෙච්ච සීලය හම්බෙච්ච සමාධිය හම්බෙච්ච ප්‍රඥාව අතන මෙතන විසි කර කර හම්බෙන හම්බෙනත් එක්ක කතා කර කර හැම කර්මාන්තෙම කර කර නිදාගෙන කටයුතු කරන්න ගත්තොත් ඒ ධර්මයට කරන අගෞරවය නිසා නැත්නම් ධර්ම ගෞරවය නැති නිසා ධර්මේ මුණ බලන්නේ නැහැ. ධර්මය අපි ආරස්සා කරන්නේ අපිට ධර්මය ආරස්සා කරන ධම්මෝ හවේ රක්ඛති ධම්මචාරී කියලා කියන්නේ ධර්මයේ උපේන අයට කියන කතාවක් නෙවෙයි. ධර්මයේ රකින මිනිහයි ධර්මයෙන් රැකෙන්නේ. කොච්චර උපයවත් අද පාරිභෝගික සමාජය කියලා එකක් විශාල සංකල්පයක් බටහිර තියෙනවා. පුදුමාකාර විදිහට උපදිනවා පුදුමාකාර විදිහට වස්තු විනාශ කරනවා කිසිම පැකිලීමක් නැහැ එක සැරයක් පාවිච්චි කරලා ඔක්කොම විසිකොල්ල දානවා ආය එකක් ගන්න හදනවා මේකට කියනවා පාරිභෝගිකත්වය කියලා. හරියට වස්තු විනාශ කරනවා. එක කැම වේලක් ගත්තට පස්සේ අද පිටරටක විසිකරන දේවල් ටික කුණු බාල්දියකට 3 දෙනෙකුට දාන්න බෑ. එක කෑම වෙලක් ගත පස්සේ ඔක්කොම ප්ලාස්ටික් පිඟන් කෝප්ප තේරම විසිකොන. කුණු වයින් කරන්න මොනම තාලෙන්වත් කරන්න බෑ. ඒකද කියන්නේ පාරිභෝගික මේ මේ පාරිභෝගිකත්වය. ඒ කියන්නේ මේ පරිභෝග වස්තු ලංකාවේ භාවනාමත්ත විනාශ කරන ආධ්‍යාත්මික වස්තු. ඊටාම අමාරුවෙන් උපයාගත්ත මේ විවේකයේ තමයි විසීම කාබාසිනය කරන්නේ. මේ නිබේ හම්බ වෙන නිසද්ද භාවයේ කතාවෙන් සද්දවලින් නැති කරගන්න. ඇති කරගත්ත මේ සීලය දුස්සීලයන් හා ඇසුරෙන් නැති කරගන්න. ඇති කරගත්ත මේ චිත්ත සමාධිය හැම කෙනාටම කියා පාන්න යෑමෙන් නැති කරගන්න. ඇතිකෙච්ච ප්‍රඥාව මේ නීවරණ ආදී ධර්ම වලින් කෙලෙසනවා. ඉතින් ඒකට ඇසරවණ්ඩයි අර මෙවැනි කතා, සල්ලේඛීය කතා, චේතෝ විවරණ සප්පය තමන්ගේ හිතේ தත්ත්ව විස්තර කරලා දෙන්න මේ කතා නිතරම ඇහෙන, ඉබේ ලැබෙන, ඇතිවෙන්න ලැබෙන තැනක ජීවත් වෙනවා නම් ඒ පුද්ගලයා තේරුම් ගන්නවා මම දැනටම සක්විති තමයි තමයි දිනලා තියෙන්නේ. නමුත් තරම් නැති වැඩ කරනවා මම. මෙවැනි මේ සිවුරකට මෙවැනි භාවනා කරන යෝගාවචර මෙවැනි කැපකිරීමක් කරනකොට නොගැලපෙන නොතරම් වෙන වැඩ කරනවා නම් කවුද අපිව රකින්නේ? ඒකට කියන්නේ ධර්ම අගෞරවය කියලා. ධර්ම ගෞරවය නම් මේ තමන්ගේම தත්ත්වය රැකගෙන තමන්ට හම්බෙච්ච හැම වෙලාවෙදීම කටයුතු කරනකොට උපයීමත් ආරක්ෂාවත් දෙකම සිද්ධ වෙනවා. ඒ නිසා ආරක්ෂක සම්පදාව ඉස්සරහින් තියාගන්නවනම් අපිට ධර්ම ආරක්ෂාව ලැබෙනවා කියන එක තමයි කියන්නේ. ඉතින් එහෙම කෙනාට අර වගේ මේ කිය හඳුනනට වගේ තැන් තැන් වලට ගිහිල්ලා අමතර විතක් ඇති කරගෙන ආයේ එන්න වෙන්නේ නැහැ. ගිය තැන ක්‍රමක්‍රමයෙන් ක්‍රමක්‍රමයෙන් අර මිච්ඡා විතක් අයින් කරලා චේතෝ විවරණ සප්පාය චේතෝ විවරණ සප්පාය විතරනේ චේතෝ විමුක්තිය සාක්ෂාත් කරගන්න පුළුවන්. දැන් එක්කෙනෙකුටවත් හිත පීඩාවක් ඇති කරගන්න දෙයක් නැත්තේ හැම කෙනෙක්ම පිපිච්ච මල් වගේ. යෝගාවචරයේ කියනකොට කොහොමද පිපිච්ච මල් වගේ. ඔකේ හැඩ බලන්න යන්න එපා. අනුන්ගේ හැඩ බලන්න යන්න ඕනකමකුත් නැහැ. පිපුණු මලේ රුව එමල දනීදෝ මල කිදුවේ උඹ හැඩරුව බලන්න එපා කියලා සින්දුවක් තියෙන. ඒ වගේ තමන් සම්පූර්ණ රහතන් වහන්සේ කෙනෙක් විදිහට කටයුතු කරන්න හදනවා. රහත් වෙනවා කියලා කියන්නේ මේ රංගපාල ලාභ සත්කාර හදන එක නෙවෙයි. ඒ තාලෙට තමන් හම්බෙච්ච විවේකයේ පැත්ත කරලා කටයුතු කරන්න හදනවා නම් කාටවත් බාධා කරන්නත් බැරි සත්වකරපත් වෙනවා. මේ ධර්මයේ තියෙන වටිනාකම හොඳට තේරෙන පටන් අර ගන්නවා. එතකොට අපි මේ ආයෝජනය කරපු කාලය ධනිය සමයේ ඒකාන්තයෙන්ම මේ ජීවිතයේදීම මේ ශාසනය ඇතුළතදීම යමක් කරගන්න පුළුවන් චිත්ත ශක්තියක් ඇති වෙනවා. අන්න එවැනි දෙයක් ඇති කරගැනීමේ මුහුකුරවාගත්තේ නැති චේතෝ විමුක්තිය මේ ජීවිතයේ මුහුකුරවා ගැනීමට ශක්තිය ධෛර්යය බලය ලැබේවා කියන ප්‍රාර්ථනාවෙන් අදට මේ සංසග්ගතා සම්බන්ධ දේශනාව මෙතනින් නැත කරනවා. සියලු දෙනාටම සැනසීම උදා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ජීවත් කර ගැනීමෙන් අපේ දේශනා සම්සතිවාරය સમાප්ත කරමු කියලා මම